ගෞරවනීය යෝගාචර සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බ්‍රහස්පතින්දා නිස්සන්නවනේ සතිපතා පවත්වන ධර්ම දේශනා සඳහායි රැස් වෙලා ඉන්නේ ශිළුවම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනිමිත්තං ච භාවේහි මානානුසය මුච්චනං තතෝ බාණාභි සමයා උපසන්තෝ විහරිසති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉස්සරහින් තියාගත්තේ රාහුල සූත්‍රයේ ගාතාවක් ඒක ඇත්තට මේ සූත්‍රයේ පැත්තෙන් බලනකොට අවසාන ගාතාව. මේ රාහුල සූත්‍රය අපි කලිමුත් මතක් කරගත්ත විදිහට සර්වඥ දේශිත සූත්‍රයක්. ඒක කුද්දක නිකායේ සුත්ත නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා චුල්ල වර්ගය යටතේ. ඉතින් මේකෙදී බුදු පියාණන් වහන්සේ බුදු පුතේකට දෙන උපදේශ අවරස පුත්‍රයාට දෙන උපදේශ වශයෙන් පෙනී හිටියට ඒක ඉතින් අර අත්‍යන්ත උගන්වීමක් සඳහන් වෙලා තියෙනවා. පටන් ගන්න වෙලාවේදී ආචාර ධර්ම පිළිබඳවයි ශීලයේ පිළිබඳවයි කතා කරන බොහොම සියුම් ධර්ම කොටාසයක් මේ නිතර ඇසුර පවත්වන නිසා තමන්වාසීගේ උපාධ්‍යයන් වහන්සේ පහත් කළ සලකන ගතියක් අවජානනය කරන ගතියක් තියෙනවද කියලා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳවම විමසන ප්‍රශ්නය විමසන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරෝපණය කරලා ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමයි මේ රාහුල හාමුදුරන්ගේ පාද්‍යයන් වහන්සේ ඒ පඬිත වූ කෙනා නිතර ඇසුර නිසා අවජානනය කරනවද ලෝක ශාසන සේවාවක් කරන මෙවැනි උත්තරමන් වහන්සේ නමකට තමන් දරදියාදිමින් උදව් කරනවා වෙනුවට නොසලකා හැරීමක් කරනවද කියලා අහන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් කෙනහිල්ලක් වගේ කනමිරි කරනවා වගේ ප්‍රශ්නයක්. නමුත් මේ ඒක අපි මතු කරන්න කැමති නැති ප්‍රශ්නයක් මතු කළ යුතු ප්‍රශ්නයක්. ඉතින් ඒක බුදුජානනාංශයේ අනෙකුත් ශ්‍රාවකයන්ගෙන් අහනවට වැඩිය තමන්ගේම පුතාගෙන් බුදු පුතාගෙන් අහන එක සාධාරණයි. ඒකේ හරි సౌందර්යයක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරෝපණය කරලා අහන එක. මේ අහන්නෙම ඇත්තරම මේ අම්මා තාත්තා ඉපයි කියලා ආවිලා ශාසනගත වෙච්ච මේ දරුවා බුදුහාමුදුරුව පිළිබඳව අහිතක්කමනාපයක්. එහෙම නැත්නම් අඩු කරලා සැලකීමක් එහෙනම් කළ යුතු වතපිලිවත නොකර සිටීමක් කෙරෙනවාද කියලා. ඉතින් ඒක සාමාන්‍ය ක්‍රමයට දාලා ධර්මයකට දාලා තමන්ගේ උපාධ්‍යයන් වහන්සේට මෙහෙම කරනවාද කියලා වගේ කතාවක් මේ කියහන්නේ. ඉතින් ඒක අම්මයි තාත්තයි අහන්නේ අම්මට තාත්තට අහන්න බෑ දරුවන්ගෙන් උඹලා අපි දෙන්නට ආදරය කරනවද කියලා. ඉතින් අහන්නේ මේ ගුරුවරුන්ට ආදරය කරනවද වැඩිහිටියන්ට ආදරය කරනවද අත්තට මුත්තට ආදරය කරනවද කියන එකෙන් තමයි ඒක පරීක්ෂා කරලා බලන්නේ. නමුත් අම්මලා තාත්තලාට ඒක නිතරම තේරෙනවා. අර නිතර ඇසුර නිසා දෙවිලේ දකින්න කුකුලයි කර්මලේ වගේ මේ වෙලේ පෙනේ සකසීම සුදු වෙලා කියලා පුංචිලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපේ අම්මා ඉන්න කා කිව්වේ තොපට තේරෙයි අපි නැති දවසක් කියලා. එච්චර මොනවා හරි වෙච්ච ගමන් කියනවා තොපට තේරෙයි අපි නැති දවස කියලා. ඉන්න කන්නම් ඇත්තටම ගාණක් නැහැ. මොකද ඒක අපිට පේන්නේ අම්මා සදාකාලිකයි, අප්පච්චි සදාකාලිකයි කියලා. ඒකට අර බැරණ වෙලාවේදී විශාල පාඩුවක් ඇති වෙනවා. ඒ හේතුව අපි ඉන්නකන් අර පුංචි පුංචි කෙනෙහිලිකම් කරනවනේ. ඒක නිදි අම්මයි තාත්තයි කියන්නේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ අම්මයි තාත්තයි වෙන්නේ උපාධ්‍යයන් වහන්සේ ආචාර්ය වහන්සේ. ඉතින් ඒ දෙන්න ගැන බුදුරජාණන් වහන්සේ යනවා. මොකද රාහුල කියන්නේ මේ අභින්න සංවාසය නිසා මේ තමන්ගේ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අවධානනයක් වෙනවද? ඒ උක්කාදාරෝ මනුස්සානම් මිනිස්සුන්ට මේ තරම් සාසන සේවා කරන මේ උත්තරෙන් වහන්සේට බුද්ධ ප්‍රචායනේ කරනවාද කියලා. වැඩිහිටියන් වශයෙන් ගරු කරනවාද කියලා. ඉතින් ඒකටම උපදෙස් දීලා තියෙන නිසා පුංචි රාහුල හාමුදුරන්ගේ පුංචි කටින් කියවෙනවා. මම එහෙම අවධානනයක් කරන්නෙත් නැහැ. බුද්ධ ප්‍රචායනේ විඳුවට අපචායන වෙනුවට ඒ වෘද්ධ වූ ස්වාමීන් වහන්සේලාට වගකීම් වලින් කරාරින්නේ කියලා. ඒක ගත්තට පස්සේ සාරවත්යන් වහන්සේ රාහුල පුංචාම්සුන්ට මේ සතර සංවර සීලය මතක් කරලා දෙනවා. රාජමුක් සංවර සීලය, ආජීව පාරිශුද්ධය, ඉන්ද්‍රිය සංවරය, සිව්පස්සේ පිළිබඳව පරිභෝග කරන හැටි. ඉතින් ඒටි ඔක්කොම සුද්ධ කරන සුද්ධ කරගෙන ඉස්සරහට එනකොට රාහුල ආමතුරුන්ගේ පුංචි වයසට තියෙන මේ රාගය නිශ්චිත කරගෙන තමයි අපි ගිය පාර දේශනාවට මාත්‍රකාස පැගත්තේ මේ ගාථාරත්නයේ උඩින් තියෙන ගාතාව නිමිත්තංච පරිවජ්ජේහි සුභං රාගෝපනිෂ්‍යං රාග නිශ්චිත අරමුණු පුලුවන් තරම් පරිවර්ජනය කරන්නට අසුභය චිත්තම් භාවේයි ඒකග්ගන් සුසමාහිතං අසුභේ වඩන්නේ කියලා. ඉතින් අසුභේ බාහිර වශයෙන් හෝ තමන් වශයෙන් වඩන්න පුළුවන්. ඉතින් ඒක සඳහා ප්‍රධානම දේ තමයි මේ අරණ්‍යගත වීම කියලා කියන්නේ. ශූන්‍යාකාරගත වීම, රුකමූලගත වීම. එතකොට අපි අර රාග නිශ්චිත අරමුණු පරිවර්ජනය තමයි. ඉතින් අපි ඒ තරම්ම අපට ඒක අමාරුයි. ඒක හරියට ගිහි ගිහි ගේනික් වීම කියලා කියනවා. ගිහි කියන්නේ රාගේ. ගීගේ පිටි අතර හදලා තියෙන්නේ ඇතුලේ රහසින් කටයුතු කාරණා කරගන්න තමයි. ඉතින් ආරණ්‍යයට ගියාට පස්සේ රුක්ක මූලයට ගියාට පස්සේ ශූන්‍යාකාරයට ගියාට පස්සේ අපි ගත කරන්නේ විවෘතව ඒක අමාරු කාම භෝගයට. කාම භෝගය නිතරම ඒ හැංගෙන තැනක් තමයි හොයන්නේ. කියන්නේ නිදා ගන්න කියලා. ඉතින් මේ නිදා ගන්නවයි කාමයටයි තමයි. ඉතින් ඒක නිසා ඒකේනා මේ රාගනිශ්චිත අරමුණු වැඩෙන්නේ හැංගිච්චාම එහෙම නැත්නම් තනිවම ඉතින් ඒක නිසා රාගය අයින් කරලා අසුබ නිමිත්ත වඩන්නේ කියලා තියෙනවා. ඉතින් රාගය නැති කිරීම සඳහා අසුබ නිමිත්ත වඩනවා. ඒ අසුබ නිමිත්ත වඩනකොට ඒ කෙනා ඒ අසුබේ කෙරේ द्वේෂය ඇති කරගන්නේ නැහැ කියලා සාතිකයක්ට දෙන්න බෑ. මේ රාගය නිසා. අසුබේ වඩන්නේ රාගයට द्वේෂ කරන්න ඉතින් මේ පටන් ගන්නව පුංචි රාහුල හාමුදුර වගේ කෙනෙකුට ඒකේ ප්‍රශ්නයක් නැහැ. රාගය එනකොට මේක පිටු දකින්න. ඒ පිටු දැකීම තමයි සමත උපක්‍රමයේ වශයෙන් කරන්නේ. උපක්‍රමයේ වශයෙන් කරලා යම් ප්‍රමාණයකට මට රාගය එනකොට මෙන්න මේ මේ උපක්‍රම වලින් මට අයින් කරන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ තේරෙනවා උපක්‍රමේ නිසයි රාගය දුරවන් වෙන්නේ ස්වභාවේ තියෙනවායි කියලා. තමන්ගේ රසායනික ශරීරය වැඩ කරනවායි කියලා. ඉතින් අර උපක්‍රමයෙන් හෝ දුරු කිරීමේ ක්‍රමවේදය ඉගෙනගත්ත කෙනාට පස්සේ පුළුවන් පොඩ පොඩ රාගේ එන්න ඇරලා ඒ රාගේ තියෙද්දි හරහා බලලා විනිවිද බලලා විපස්සනා කරලා අනුපස්සනා කරලා අර සමත ක්‍රමයෙන් විශ්වාසය ඇති කරගත්ත කෙනාට රාගයත් එක්ක වැඩ කරන්න යන්න පුළුවන්. මේ වැඩ කරගෙන යනකොට හොඳටම තේරෙන දේ තමයි මේ රාගය උපක්‍රමයෙන් යට කරාට අර තමන් රාගයට ද්වේෂයක් ඇති කර ගන්න එක හිතා ගන්න අමාරු දෙයක් රාගයට ද්වේෂ කරනවා කියලා. ඒ රාගයට ද්වේෂය අහු වෙනවා විපස්සනා කරනකොට මම මෙතෙක් කල රාගය අවබෝධ කරලා නෙවෙයි අයින් කරේ. ඒක එනකොටම මට කරප්පන් එනවා. මට බයක් එනවා. ද්වේෂයක් එනවායි කියලා. ඒතකොට විපස්සනා කරනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ රාගය නෙවෙයි මේකේ තියෙන ප්‍රශ්නේ ඒ රාගෙට ඇති ද්වේෂය ඒක අපි අත්කලමතාන යෝගය කියලා ආත්මයේ ක්ලමතය කරන්නා වූ දෙයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා ශාසනයේ. ඉතින් ඒක සාමාන්‍ය ගෘහාශ්‍රිත පෘ탁ජනකට බලපාන්නේ. ඒක බලපාන්නේ කල්යාණ සත්පුරුෂයෙකුට හෝ භ්‍රමචාරී වශයෙන් පූර්ණ කාලන ගත කරන කෙනාට තේරෙට පටන් අර ගන්නවා මේ ඒ කෙනා ඒ රාගනිශ්චිත අරමුණු වලට සහ ඒ අරමුණු රස විඳින්නන් කෙරේ පහත් කළ සලකන ගතියක් තියෙනවා. ඒ නිසා එයා ඒ අනිත් පැත්තට ගිහිල්ලා අත්ති කිලමතාන යෝගයට හැරිලා රාගය පරිවර්ජනය කරලා අසුබේ වඩනවා. ඒ අසුබේ තියෙන නිතරම නරක පැත්ත. එහෙම නැත්නම් දුක අසුබ පැත්ත වඩනවා. ඉතින් මේ දෙක හරි කරලා යම් කිසි කෙනෙක් මෙයා අසුබ නිමිත්ත හිතට වද්දා ගත්තොත් අසුබ නිමිත්තේ හිත තියෙන තාකල් රාගය පිටු දකින්න පුළුවන් ගතියක් තේරුම් ගන්නවා. ඒ මේ වෙලාවෙම අපි බෞසුත භාවයේ සඳහා කල්පනා කරුවොත් ද්වේෂයේ බහුල කෙනාට මෛත්‍රී නිමිත්ත හිතේ තියෙන තාක්කල් ද්වේෂයට හිත නොයා අරසා කර ගන්න පුළුවන් ඒක හරියට දෙවැටක් දිගේ හරකෙක් දක්කනවා වගේ දෙපැත්තේ වැටවල් දෙක නිසා උට පණින්න බෑ යන්න තියෙන ඉස්සරහට විතරයි. නමුත් වැට නැත්තම් හරකා එහෙම කීකරු වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා භාවනා කරනකොට මේ රාගය සහ ద్వේෂය හඳුනාගත්තට පස්සේ යහ ක්‍රමයට, පුලුල් ක්‍රමයට, සම්‍යක් ක්‍රමයට අදාළ අසුබ නිමිත්ත හෝ මෛත්‍රී නිමිත්ත හඳුන්ලා දෙනවා. ඉතින් ඒ හඳුන්ලා දෙන්න ඉස්සලා වැදගත් දේ තමයි තියෙන්නේ රාගෙද රාගෙද කරදර කරන්නේ ද්වේෂෙද කරදර කරන්නේ කියලා දැනගන්න එකයි. ඉතින් අද සාමාන්‍ය සමාජය වෙලා තියෙන්නේ එහෙම තමන්ගේ චරිතය මොකද්ද කියලා දන්නේ නැතුව මේ මෛත්‍රී භාවනාවයි අසුභ භාවනාවයි කරනවා. ඉතින් ඒ කරනකොට යම් වෙලාවක රාගයේ තියෙන එකන මෛත්‍රී භාවනා කරන්න ගිය ගමන් එයාගේ මෛත්‍රී නිමිත්තට රාග අනුසයට අහු වෙනවා. ද්වේෂයේ තියෙන එක අසුභාවනා කරන්න ගිය ගමන් එයා ද්වේෂ අනුසයට අහු වෙනවා. අහුවෙච්ච ගමන් එයාට තේරෙන්නේ එක තන කරකැවෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ රාග මුඛේන මෙත්තා භා රාග මුඛේන මෙත්තා වංචේති දෝෂ මුඛේන කරුණා වංචේති කියලා වංචනික ධර්ම දෙකක් යට තියෙන බව උගන්වන්නේ විපස්සනා පාඩමේදී විතරයි සමත පාඩමේදී උගන්වන්නේ නැහැ. මොකද ඒක නිකන් තමන් මේ ඉගෙන ගන්න සාදරයෙන් වඩන අරමුණට නරක පැත්ත බලනවා වගේ. හරියාදෝ බලනවා වගේ. ඒ නිසා විපස්සනා කරන කෙනාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් අසුභ භාවනාව වගේ දේවල් හැම එකක්ම නරකක් නැතුව නෑ. ඒක නිසා යම් කෙනෙක් මෛත්‍රී වඩන්න ගියොත් රාගනිසිතව එයාට ඇති වෙන ලෙඩේ මොනම බේතකින්වත් අහන්න නැතු යනවා. ඒකට කියනවා බේසජ්ජ රමුත්‍ත්‍ිත රෝගෝ විය අතකිච්චෝ කියලා. යාට තියෙන රාගේ. ඉතින් ඒ මදිවට එයා මෛත්‍රී වඩනවා. මෛත්‍රී වැඩුවට පස්සේ යාට පුදුමාකාර මේ වංචනික ගති හිතේ ඇති වෙන්න පටන් අර ගන්නවා. භාවනා කරන්න කරන්න වැඩි වෙනවා. ඒ පරිසරෙ ඉන්න ඉන්න වැඩි වෙනවා. ඊට පස්සේ ඒක බේතෙන් හටගත්ත ලෙඩක්. Iatrogenic effect. ඉතින් ඒකට බේත් නැහැ කියලා අටුවාචාර්ය වංශය පිළිඅරන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ විපස්සනා ගුරුවරු මතක් කරලා දෙනවා රාග වතන් නසඬ මයි අසුවේ අවශ්‍යයි. ද්වේෂේ නසඬ මෛත්‍රී නිමිත අවශ්‍යයි. හැබැයි ඒක ද්වේෂේ තියෙන කෙනෙකුට ඇර රාගේ තියෙනකොට මෛත්‍රී නිමිත දාපු ගමන් වෙන රෝගයක් හටගන්නවා. ද්වේෂයේ තියෙන කෙනාට අසුබේ දාපු ගමන් වෙන රෝගයක් හට ගන්නවා. ඒ නිසා අපිට ලංකාව වගේ සමාජයක ජන සංගණනයක් කරන්න පුළුවන්. උපදේශකින් තොරව යම් කෙනෙක් අසුබේ වඩනවා නම් ඒ මනුස්සයා ස්වභාවයෙන්ම අත්කලමත අනුയോഗී යෝගාවචරයෙක්. ගුරු උපදේශ රහිතෝ යම් කෙනෙක් මෛත්‍රී වඩනවා නම් ඒ මනුස්සයා රාග රත්ත පුද්ගලෙක්. ඒගොල්ල තෝරන්නේ ඒ ඒ ඒ කටියෙන් ලෙඩේ හැටියට තෝරන්නේ අරමුණ ලෙඩ හිතින් තෝරන්නේම ওই අරමුණ. කර්මස්ථානාචාරවල මේක කරන්න ඕනේ පරිස්සමෙන් ආනාපානයකට දාලා ආනාපානි කරගෙන යන්න බැරි ඉඳගෙන ඉන්න ආසනෙටත් කිපෙනවා ඍතුවටත් කිපෙනවා ආහාරයටත් කිපෙනවා සබ්‍රක්‍මචාරින් වහන්සේලාටත් කිපෙනවා නම් ඉතියා කියනවා නම් ආනපානෙ වඩන්න බෑ. මේ ඉඳගෙන ඉනකොට කටු වහිනවා වගේ. ඉත්තු ගුණේ බොහොම සරයි. ඒ සබ්‍රක්‍මචාරින් වහන්සේලා හොඳ නැහැ. එහෙම නැත්නම් අර මේ කරදර කියලා. ඒකට දැනගන්න ඕනේ මෙයාට තියෙන ආනාපානෙ වඩන්න බැරිකම නෙවෙයි. මෙයාගේ තියෙන නුරුස්නා ගතිය මේ द्वේෂ චරිතේ. එතකොට යාට කියන්න තිනවා එහෙමනම් අපි ඉස්සල්ලාම මෛත්‍රී පොඩක් වඩලා මෛත්‍රී වලින් හිත තනවා වඩාගෙන ආනාපාන දාමු. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට මේ සද්ධාව වැඩි, ඊස්ථානට ආසයි, ඒ සබ්‍රක්‍මචාරින් වහන්සලා කෙරේ බොහෝම ආශාව තියෙනවා. ඒ දේවල් කර කර සිටීමේ ආශාව තියෙනවා. ඒ නිසා භාවනා කරන්න ඉඳගන්න හිත දෙන්නෙත් නැහැ. ආශාවකුත් නැහැ. ඒ නිසා ඉඳගෙන හිටියත් ඊගාවට කරන්න තියෙන මේ ශ්‍රද්ධාව වැඩෙන එහෙම නැත්නම් වතපිලියට අදාළ දේවල් විතරයි කල්පනා කරන්නේ. ඒ කෙනාට එතකොට කියන්න වෙනවා අසුබේ වඩන්නේ කියලා. නමුත් ඒ අසුබේ කොයි වෙලාවේ දාන්න ඕනද කොයි වෙලාවේ ගලවන්න ඕනද කියන එක මාත්‍රාව දන්නේ නැතුව කරොත් මේ බේසජ්‍ය සමුත්‍ිත රෝගය ඇදෙනවා. ඉතින් අද මේ බේසජ්‍ය සමුත්‍ිත රෝගයට උත්තර දෙන්න එකම හාමුදුරු කෙනෙක්වත් දන්නේ නැහැ. මොකද හාමුදුරු භාවනා කරන්නේ නැහැ. ගියෝ Tamanට හිතුව පරිදි මෛත්‍රී භාවනා කරනවා හිතුව පරිදි අසුභ භාවනා කරලා හාමුදුරන්ට කියලා කියනවා මෛත්‍රී වඩනකොට මට මේ වගේ මේ වගේ ලක්ෂණ මතුවෙනවා ද්වේෂය වන්නකොට මේ වගේ මේ වගේ ලක්ෂණ මතුවෙනවා. <clears throat> එතකොට මේ ප්‍රතිකර්ම කරපන් කියලා හාමුදුරෝ දෙන්නේ මං කියන්නේ භාවනා නොකරන හාමුදුරෝ දෙන්නේ පොට්ට chance එකට පොත බලලා. එතකොට අර රෝගේ වැඩි වෙනවා. අර සද්දායකය හාමුදුරන් කෙරේ අවිශ්වාසය පළ කරනවා. හාමුදුරන්ට කමටහන් දීම එපා වෙනවා. ඒ මොකද හේතුව හාමුදුරෝ දන්නේ නැහැ මේ රෝගේ මොකද්ද බේත මොකද්ද. මෙතන තියෙන්නේ බෙහෙතින් හටගත්ත ලෙඩක්. එයාගෙන් අහන්න ඕනේ ඇයි ඔය මෛත්‍රී භාවනා වඩන්නේ කියලා. ඉතින් මුණ දිහා බලන ඇයි හාන්දුනේ මෛත්‍රී භාවනාවක වඩන එක නරකක්ද කියලා. ඉතින් එහෙමනම් කියන්න පුළුවන්. මේ කඩේ පොලේ තියෙන හැම බඩුවක්ම ගත්තට වැරද්දක් නැහැ. විකුණන්න තමයි තියෙන්නේ. නමුත් උඹ ගන්නකොට ඔබේ අතේ සල්ලි වලට උඹට අවශ්‍යතාවයට මේ 40ක් කර්මස්ථාන තියෙනවා. නිකන්දර නිසා දෙමළ පත්‍රෙත් කියවනවා වගේ කඩේ පත්‍ර ඔෆිස් එකට ගියාම පත්‍රය කියවන්න හරියලා හරියන්නේ නැහැ. කියවන දේ තේරෙනවද උඹට? ඔය භාවනා කරන එක්කෙනෙකුටවත් මෛත්‍රී වැඩෙනවද කියලා කියන්න දන්නේ වඩනවද කියලා විතරක් කියතයි. වඩනවා කියලා කියන්නේ ગાථා කීපයක් අටපාඩම් කරන එක විතරයි. ද්වේෂය කරන අසුභ භාවනාවත් වඩනවද කියලා නම් කියත අපෑ ගණන් කරනවා කියලා. හැබැයි වැඩෙනවද කියන දන්නේ නැහැ. ඒ නිසා මේ කතාව කමඨාන් සුද්ධ කිරීම වශයෙන් ප්‍රශ්න අහනකොටම ඒ ගිහියා අපි ගත්තොත් ආධුනික ගිහියා පුදුමාකාර අපහසුකටපත් වෙනවා. ඒ වෙනකොට අපි තේමාවක් දීලා නැහැ අපි කරන්නේ සත්‍ය වඩන එක, මෛත්‍රී වඩන්නෙත් නැහැ, අසුබ වඩන්නෙත් නැහැ. මේ බලන්නකො සත්‍ය වන්නකොට මොකද වෙන්නේ කියලා. කරගන්නම බෑ. මොකද හේතුව අර පුරුදු කරලා මට පූර්ව කෘත්‍ය නැතුව කරන්න බෑ. හරි පූර්ව කෘත්‍ය කරලා කරන්නකො අසුබේ මේ සතිය ඒ පූර්ව කෘත්‍ය කරන්න පැය විනාඩි පැයනා කරන්න පැය විනාඩි 61ක්ම යනවා පූර්ව කෘත්‍ය. ඊට පස්සේ නැගිටිනකොට ඔන්න gediy ගහ. ඊට පස්සේ බාහන කරන්න වෙලාවක් නැහැ. ඒ මොකද හේතුව මේ කෙනාගේ අර නිකන් දෙන මේ නිකන් දෙන දෙමළ පත්‍රය කියෝලා එහෙම නැත්නම් නිකන් දෙන මේ කර්මස්ථාන වඩලා අදාළ නැති තැනක මේ භාවනා කරලා තියෙනවා. ඉතින් ඒක ගලවනවා කියන එක ලේසි නෑ. ඒක හරියට මේ හොඳ දෙයට වඩා හොඳ දේ දෙන්න හදනකොට අරයා කියන්න හදනවා ඉතින් නරක දේ අයින් කළා මම මේ ගත්ත හොඳ දේ ඔබ වහන්සේදී අම්ම මුත්ත කිව්වත් මම අතාරින්නේ. ඔයිට වඩා හොඳ දෙයක් හම්බුනත් මම වඩා හොඳ දෙයක් හම්බුනා හොඳ දේ අතාරින්න කැමතියි. උන් ඔය අමනයාට තමයි බෞද්ධය කියන්නේ. උන්නේ කාරණා තේරුම් ගත්තේ නැති අමනයාට බෞද්ධය කියලා කියනවා. බෞද්ධය කියලා කියන්නේ පොඩි යමනෙක් නෙවෙයි. හොඳ නරක දෙක තේරෙනවා. හැබැයි යාට වඩා හොඳ විශේෂයි හොඳ චිත්තක්ෂණේ වලත් භාගයන් කැමතියි. ඉතින් ඒක නා සාමාන්‍ය ආධුනිකයෙකුට වැඩිය උඟාවක් පහත් තත්ත්වක ඉන්නේ. මේකට කියනවා half knowledge කියලා කියන නැත්නම් බාගට තැම්පිච්ච අල කියන. ඉතින් ඒ නිසයි මේ ਸਰවචන් වහන්සේ මේ ගෙන්නලා අද ගාතාවේ කියනවා අනිමිත්තංච භාවේහි. අර වඩන ලද අසුබ නිමිත්ත අතහරින්නත් පුරුදු කරන්න කියලා. දැන් මේ රාගය නිසා අසුම නිමිත්ත වඩන්න කියලා ඉස්සලා ගාතාවේ කියනවා. ඒකල සාන්තගත වෙන්න කියලා කියනවා. සමාධිගත වෙන්න කියලා. සමාහිත වෙන්න කියලා. එතකොට යම්තාක් යාතුර ද්වේෂය එහෙම නැත්නම් ද්වේෂ නිමිත ගන්න ඇත්තටම රාගේ අසුබය වැඩෙන්න වැඩෙන්න රාගේ සංසිඳනකොට යම් තනක සාන්තියක් යම් පමනක ප්‍රණීත ගතියක් වැඩෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දුන්නයි කියලා හරියන්නේ නැහැ. මේ අසුබය වඩන්න ගත්ත අසුබ නිමිත්තත් බලාිනකොට ගෙවෙනවා. දැන් අර මේ රාග නිමිත්ත නැතිකරන්නට අසුබේ යම්තාක් හේතු බූත වුණාද ඒ නිසා යෝගාවචරය අසුබ නිමිත්තට නිත්‍ය සංඥාවක් ඇති කරගන්නවා. සුඛ සංඥාවක් ඇති කරගන්නවා. සුභ සංඥාවක් ඇති කරගන්නවා. ආත්ම සංඥාවක් ඇති කරගන්නවා. නමුත් ඒක දිහා බලාන හිටියට එයා මේ සංඥා වශයෙන් නිත්‍ය සුඛ සුභ ආත්ම ගත්තට ඒ අරමුණ පවතින්නේ නැහැ. ඒ අරමුණ ස්වභාවයට ගෙවෙනවා. ඉතින් ඒ ගෙවෙනකොට ඒ යෝගාවචරය මේ අරමුණ ගෙවෙන්නේ මම් භාවනා නොකරන නිසා හෝ රාගේ වැඩි නිසා හෝ නෙවෙයි. රාගේ ගෙවෙනකන් අසුබ නිමිත්ත උදව් වෙනවා. ඊට පස්සේ අසුබ නිමිත්ත ගෙවෙන්න පටන් ගන්නකොට එයා දැන් විපස්සනාවට හිත දාලා නිමිත්ත ගෙවෙනකොට මේ අනිමිත්ත වඩන එක නැත්නම් ගෙවෙන නිමිත්තට අනුග්‍රහ කරනවා කියන එක මෙතෙක් ආපු පාරෙන් සම්පූර්ණ යූ ටර්න් එකක් ගැහුවා වගේ. මෙතෙක් ආවේ සමතේ. ඒ සමතේදී කෙරුවේ රාගය දැනගෙන දරාගෙන නැති කරන අසුබ වැඩුවා. නමුත් මේ අසුබ නිමිත්ත නිට්ටයයි කියාගන්න එක, සුඛයි කියාගන්න එක, සුභයි කියාගන්න එක ඒ සාමාන්‍ය ඒකේ ආනිසංස දැකපු එකනට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝගාවචරයන්ගෙන් මේ යෝගාවචරයගෙන් මේ අසුබය වඩන නිමිත්ත දුරවන් වෙනකොට යාට විශාල පාඩුවක් නිකන් හරියට හොඳ කල්යාණ මිත්‍රෙක් ඈත් වුණා වගේ තේරෙනවා. නමුත් මේ ලෝකේ කිසිම නිමිත්තක් නිට්ටිය නැහැ. ඒ නිසා බුදුචානන්සේ කල්ැතුවම ඉඟියක් දෙනවා. ඔය රාගේ නැති කරන්න ගත්ත අසුබ නිමිත්තත් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න එපා. ඒක අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විදිහට ඒ නිමිත්තත් අනිමිත්තක් බවට පත් වෙනවා. අන්නේ අනිමිත්ත බවට පත් වෙනකොට බයක්, චකිතයක්, සැකයක්, ඒකාකාරීකමක් ඇති කරගන්න නැතුව ආන්නේ මතුවෙන අනිමිත්තට අනුග්‍රහ කිරීමට මෙතන අනිමිත්තංච භාවේහි කියලා ලියලා තියෙනවා. ඉන්නේ ටික තමයි අපේ ථේරවාද බුද්ධ ශාසනයෙන් ගිලිහිච්ච කොටස මේ පසුගිය අවුරුදු 1000 1500 ඇතුළත. ඉතින් අවාසනාවට වගේ අන්න ඒ වගේ කාලෙක තමයි මේ අටුවාවත් දීවිලා තියෙන නිසා ඒ අටුවාවේදී මේ අනිමිත්තංච භාවේහි කියන එක රහත් උනාට පස්සේ සිද්ධ වෙන එකක්. රහත් මාර්ග ඥානයක් මෙන්න රහතන් වහන්සේ නමක් කරන එක පාඩ දඩස් කාලා දැන් ට්‍රැක් එක මාරු කරනවා. මේ අනිමිත්ත කියලා තියෙන්නේ නිවනට ඔන්න මෙන්න කිට්ටු වෙලා අනිමිත්ත, අපනිත, ශුන්‍යත කියන්නේ විමුක්ඛ තුනක්, නිවන් දොරට තුනක්. ඒ නිසා දැන් මේ භාවනා කරේට යෝගාවචරයා විශාල පරාසයක් ඇති කරලා පෙන්නවා. දැන් ඔන්න අරියත් දොරටුවටපත් උනායි කිය. ඉතින් ඒක නිසා සාමාන්‍ය ක්‍රමික වැඩපිළිවෙලක් අනුකුබ්බ පිළිවෙලක් මේකේ නෑ. දැක ගන්න බෑ කියලා. ඉතින් ඒතෙට යන්න බෑ. අර සමත කොටස නම් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සමතේට උදව් කරවම නිමිත්ත ගෙවන් වෙන එක වඩන්නේ කොහොමද? අනුග්‍රහ කරන්නේ කොහොමද කියන එක තමයි මේ මෑත ඉතිහාසයේ අවුරුදු 30ක 40ක බණෙන් කමඨාන් සුද්ධ කිරිල්ලෙන් යෝගාවචරයට දෙන්න ඕනේ දේ ඒක නිසා ඒක මේ අරහත්ඵල සමාධිය කියන එක තමයි උත්කෘෂ්ඨ වශයෙන් මේක අදහස් කරන්නේ. නමුත් මේක තදංග වශයෙන් බුද්ධ විඳින්න පුළුවන්. දැනටමත් බුද්ධ විඳලා තියෙන්නේ. අන්නේ බුද්ධ විඳින වෙලාවේදී හොඳට මේක පිරිසිඳලා බලාගන්න. හොඳට මේ දෙන අර්ථකථන යනුව බලන්න කිව්වොත් ඒක දකින්න යෝගාවචරයට ඉස්සර ඒක එනකොට බයක් චකිතයක් අනතුරුදායක ගතියක් ආවට මේ භාවනා ප්‍රගතියක ලකුණක් මේකට බීතිකාවක් මයි ළඟ මෙතෙක් කල් තිබුණේ මේක හරියට කමඨාන සුද්ධ වුණා නම් හරියට සුතමේ ඥානෙ ආවනම් මේ ගෙට පැමිණෙන යාළුවා හතුරෙක් කියලා බාරගන්නේ. යාළුවාට යාළුවා විදියට ගෙදෙට්ට යන පුතාට හතුරෙක් කරලා සලකන්නේ නැතුව බාර ගන්න පුළුවන්. ඒ නිසා අපි බැලුවොත් ආනපාන සතිය කෙරුවත් අසුබ නිමිත්ත වැඩුවත් ඒ යෝගාවචරය මේ අනිමිත්තංච භාවේහි කියන මේ භාවිත මනසක් අනිමිත්ත විශේෂයි ඇති කරගන්නේ කොහොමද කියලා ඒක තමයි අද දවසේ අපි මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ. ඉතින් මේක ගැඹුරුයි. ගැඹුරු නිසා අපිට සිද්ධ වෙනවා මේ කාම තණ්හාව නෙවෙයි මේ කතා කරන්නේ භව තණ්හා විභව තණ්හා දෙක අතර හිත පණින හැටි. එහෙම නැත්නම් වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම අපේ හිතේ අපිට මිත්‍ර ස්වරූපයෙන් මතුවෙලා අපිට මිත්‍ර අමාත්‍යවරයෙක් වශයෙන් ඉඳගෙන ධර්මයේ වහලා තර්කේ මතු කළ දෙන්නේ නැති. ධර්මයේ වහලා චින්තාමය ඥාන මතු කළ දෙන්නේ. ධර්මයේ වහලා මේ දැනුම ඉස්සර කරන්න හදන හැටි. ධර්මයේ වහලා මාන ඉස්සර කරන්න හදන හැටි. ධර්මයේ වහලා මමයින ඉස්සර කරන හැටි. ධර්මයේ වහලා සීන් ස්වරූපෙන් මේ රාගේ මතු කරන හැටි බලනකොට ඒක අනුන්ගේ බලන්න හරිම ලේසි. අනුන්ගේ මේ තියෙන තණ්හා මාන දිත්‍ය ඇති වෙන හැටි බලන්න ලේසි. ඉතින් බුදුරජාණන් කියන එක නොබලත් බෑ බලපු ගමන් අල්ලපු gedarat එක රණ්ඩු. බලපු ගමන් යෝගාවචරයේ සබ්‍රක්‍මචාරින් වංශලත් එක රණ්ඩු. යෝගාවචරය මේ අනුන්ගේ දකින්න එක Taman තුල ක්‍රියාත්මක වෙනහැටි බලන්නයි භාවනා මධ්‍යස්ථානයකටම යන්න ඕන නැත්නම් පිසං කොටුවට යන්න ඕන. ওই දෙකම එකයි. පිස්සන් කොටුවට ගියත් මේක බලතැයි. හැබැයි යන්නේ 100 තියෙන මිනිස්සු එක නම් කියතයි ඌ පිස්සු කෙල්ල පෙන්නවා මම පිස්සු කෙලින් නැතුව බලනවා. එච්චරයි වෙනස. පිස්සගේ වලන මිනිහාගේ කොටිම කියනවා නම් පිස්සඟට දොස්තරගේ ලෙඩාගේ කිසි වෙනසක් නැහැ. ලෙඩා විතරක් දන්නවා දොස්තරට පිස්සු මට පිස්සු කියලා. දොස්තර මහත්තයා දන්නේ නැහැ. එච්චරයි වෙනස. දොස්තර මහත්තයා අරුවට පිස්සු මට හොඳයි කියලා කියනවා. ඒතරම් පිස්සු දෙන. දෝ වේදාන ලෙඩා නම් හොඳටම දන්නවා. දොස්තරටත් මට වගේම පිස්සු. නමුත් ඌට වේදනලාවක් තියෙනවා. ඩිග්‍රී එකක් තියෙනවා. මට ඒක නැහැ. ඌ දන්නේ නිසා ඌ පහසුවෙන් ගත කරනවා. දොස්තර වාට්ටුවට යනකොට බයෙන් යන්නේ. පිස්සු දන්න මිනිසුත් එක්ක නින්න තියෙන්නේ. ඒ වගේම තමයි යම් තැනක ෂට ධර්ම මායාවී ධර්ම දන්න මිනිසයා පිරිසක් එක්ක ඉන්නකොට එයා නිකන් පිස්සන්කොට කියන පිස්සෙක් වගේ. එයාට කිසිසේත්ම අඳින්න දෙයක් නැහැ. මව අපාන්න දෙයක් නැහැ. ඉතින් මේකට දොස්තරල වගේ කට්ටිය එනවා. අවට ඉන්නේ හොඳටම පිස්සු දඩ වෙච්ච කට්ටිය. ඒ ලෙඩහට ගහණක් නැහැ. ලෙඩ කොහොමද පිස්සන්නේ? නිසා භාවනා මධ්‍යස්ථානයේ ෂටමායාවී ගති නැති කෙනා මේකට එන කට්ටිය සමහරව රහත් වෙච්ච කට්ටියක් වෙනවා. සමහරව රහත් වෙන්න උපදෙස් දෙන කට්ටියක් තියෙනවා. ඒ ඔක්කොටම තියෙන එක එක මානසික රෝග. මේ මානසික රෝග තියෙන තමයි මාත් ආවේ මෙතෙන්. ආවට පස්සේ තේරෙනවා මේකට බුදුහාමුදුරුවෝ තියෙන බේත මේ සතිය ලිදත්තය විදත්තය බේතත්තය. අන්න එක තේරුම් ගත්ත දවසේ මුළු බුද්ධ ආගමේ සතිය කියන වචෙන්ට දානවා. මුළු බුද්ධ ආගමේ අප්‍රමාද කියන වචෙන්ට දානවා. ඒක ටිකක් අසාධාරණ අර්ථකථනයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අයි බුදුහාරෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතියට විතරක් දෙන්නේ නැතුව මාංගාංග 8ක් ලිව්වේ කිය. නමුත් ඊට ඉස්සර තියෙන බොජ්ජංග ධර්ම වල සතියෙන් තමයි පටන් අරගන්නේ. ඒ නිසා මේ සතියේ තියෙන වටිනකම තමයි ඒ අනුන්ගේ වැරදි දකින්න හෝ අධර්මයේ දකින්න හෝ පාවිච්චි කරපු මේ කණ්ණාඩියෙම Taman පැත්තට හරවලා මේ දකින්නේ දැන් Taman තමන් අනුන් අතර ෂටගත් ධර්ම වල මායාවී ධර්ම වල වංචනික ධර්ම වල කිසිම වෙනසක් නැහැ. තමන්ගේ ෂටගති ටිකමයි තමයි මේ අනුන්ගේ තියෙන්නේ මායාවී ගතිම තමයි. ඒ නිසා මේ තමන් කරපු සෙල්ලමක්ම තමයි අනුන් තමන්ට සෙල්ලම් කරන තරහ යන්න එපා. ඔක තේරෙන්නේ ඔබ ළඟ වැරද්ද තියෙන නිසා. ඒ නිසා කටුකුරුන් දේශාංශ කියනවා මට කවදාකවත් දක්වන්න බෑ අනුන්ගේ වැරද්දක් මයි ළඟ නැති. හැම වැරද්දක්ම අනුන්ගේ වැරද්ද මට පේන්නේ මයි ළඟ තියෙන නිසා. ඒ නිසා මේ ගෝයන්ක භාවනා ක්‍රමයේ කරපු හිරකාරයෙක් ඉන්දියාවේදී කියලා තියෙනවා යම් ප්‍රශ්නයක් උඹට හිතෙනවා නම් ඒකට උත්තරේ නෑ කියලා ඒ ප්‍රශ්නේ උඹ ඇති කරපු ප්‍රශ්නයක්. කොතනක හරි තියෙන ප්‍රශ්නේ අඩේ මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ කියලා ඒකට උඹ වගේ කියන්නේ. අපි මේ ඇති කරගලා තියෙන ප්‍රශ්න ඔක්කොම අපි ඇති කරපු ප්‍රශ්න තමයි. අපි ඒකට කියනවා මේක නම් උත්තර කොහොමවත් නෑ කියලා. ඒ ඇති කරපෙන්නාට තමයි ප්‍රශ්න මතුවේ. ජපන යුද්ධේ බෝම්බ දාන්න හදනකොට කොතලාන මහත්තයා පාර්ලිමේන්තුව රැස් කරාලු. රැස් කරුවට පස්සේ මේ අපිට කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ජපන බෝම්බ දානවා අර පැත්තේ මිත්‍ර පාක්ෂික මිත්‍ර හතුරු පාක්ෂිකන ලංකාව කියන්නේ ඇඹිටිල්ලෙක් විතරයි. ඉතින් බෝම්බ දාන්න එනකොට පාර්ලිමේන්තුව රැස් කරන්න කිව්වලු മന്ത്രിවරයෙක් මේ සර් දැන් මොකද කරන්නේ දැන් අපිට මොකුත් කරන්නේ. අයියකෝ උතට තේරෙන්නේ ඒකනේ අපි රැස් වෙන්නේ කිව්වලු. එච්චරයි. අපි රැස් වෙලා මේක දිහා බලන්නේ වෙන මොනව කරන්නේ. එක එකන පැත්ත කරලා බලනකොට වැඩි අපි පාර්ලිමේන්තුව රැසලා බලමු. ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවට ආහාර දානකොට ප්‍රේමදාස මහත්තයා කිරුවේ එච්චරයි. පාර්ලිමේන්තුව රැස් කළා ගත්තමයි එක එක කියාන කියාන කියාන ගියා මෙන්න වැඩේ. දැන් මේ දැන්න ප්ලේන් එකේ එනවා දැන් දානවා. ඔව් ඉන්දියාවට මං කිව්වා ඉන්දියාව කට්ටිය හැමදෙනාම කැත කළ පුරුද්දක් තියෙනවා ලංකාවේ වැසිකිලිය කද කයි හිටපන් කිව්වා. හදන්න ඉස්සෙල්ලා අපිත් කැත කරනවා. මේ වෙලාවේ ඉන්දියාව යාපනේ කැත කරනවා කරන්න දෙයක් නැහැ. ඒ උගේ හැටි. පාර්ලිමේන්තුව රැස් කරලා කෙලිම කියන එකයි තියෙන්නේ. හරි මාරය එනකොටත් වංචනික ධර්ම එනකොටත් අපි ලෑස්ති වෙලා හිටියා නම් එතකොට වංචනික ධර්ම ඇවිල්ලා කරලා යයි. හැබැයි එදාට එලි පිට කරන්න. ඒකට වසංගඩ නැහැ. ඒ නිසා වංචනික ධර්ම වලට තියෙන විභව තණ්හාවට තියෙන එකම අරසාව තමයි නොදැනුවත්. ඒක දන්නවනම් විභව තණ්හාව කියලා කියන්නේ මානසික විද්‍යාව හැටියට කියනවා මොනවා හරි බැරි වුණොත් මම වහකනවා කියලා හිතක් තියෙනවා අපි. ඩෙත් ඉන්ස්ටිං කියලා මොනවාරි බැරි නම් මම වහකනවා. එහෙම නැත්නම් මට කරදර කරන එකකට වහ දෙනවා. ওই දෙක එකමයි. දෙකේ එකමයි තියෙන්නේ. ඒ විභව තණ්හාවට ඇවිල්ලා ද්වේෂය වැඩි වුණාට පස්සේ. නමුත් ඒක නැති එක්කෙනෙක්වත් නැහැ ලෝකේ. ඒක දැනගෙන තමයි අපි මේ සටනට බහින්නේ. සටනට බහලා බැරි වුණොත් මම මැරෙනවා. මම මරනවා. දෙක එච්චරයි තියෙන්නේ. ආන්නේක මේ ප්‍රේමය හරහා එන්නේ. මට මේ අවශ්‍ය කරන අභිමතාර්ථය ළඟා කෙලීම කියන අදි හොඳ කුසලයක් හරහා යන්නේ. බැරි වුණොත් වහකනවා. නැත්නම් වහදෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රේමය හරහා යන්නේ කොතනදීද ද්වේෂයට හැරෙන්නේ කියලා රහත් වෙන්න ඉස්සරලා අපි භාවනාවේදී අත්දකින්න දර්ශන කීපයක් ඉදිරිපත් කරන්න මම කැමතියි. මම ඉල්ලා හිටින හොඳට මේක තමන් අත්දකින්නවා නම් දාලා බලන්න මේ හරහා භව තණ්හා විභව තණ්හා එහෙම නැත්නම් ෂට මායාවී ගති එහෙම තමයි අනුසය එහෙම නැත්නම් මේ රූප ලෝක අරූප ලෝක පිළිබඳව තියෙන මේ පෙරලිය එහෙම නැත්නම් මේ සංකල්ප සහ යථාර්ථය අතර තියෙන මේ පෙරලිය අපිට අපේ අත්දැකීමකින්ම තේරුම් ගන්න පුළුවන්ද මේකද බුදුරජාණන්සේ අදහස් කෙරුවේ කියන එක මට සාහිතිකයක් දෙන්න බෑ. නමුත් මේක උත්සාහ කළොත් මම හිතනවා භාවනාවේ දියුණුවට උදව් වෙයි. ඒ වගේම මේ ලෝකයේ තියෙන හීනේ මායාව මිරිඟුව ඒකේ තියෙන මවාපෑම පේන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මෙතන නම් කියලා තියෙන්නේ අසුබ නිමිත්තක් වඩන්න කියලා. يعني දෙතිස් කුණප වෙන්න පුළුවන්. මිනි කුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ම මරණවා පිළිබඳව ඇති කරගත්ත මරණ සංඥාවක් කියන අසුබ දෙක වෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අපි අසුබ නිමිත්තක් ඇති කරගන්න ඕනේ. අපිට ඉස්සර කියන්නේ ඒකට සෝහොන් කොටට යනවා කියලා. ඉතින් සෝහොන් කොටට සෝහනට සෝහනට කොතට නෙවෙයි. සුසානාගාරයට සුසාන භූමියට යනකොට කියලා යන්නේ කියලා කරන ස්ථානයේ කෙනෙකුට මම අසවල් තැන සොහනට යනවායි කියලා. මොකද හරියට විලෝපණය ඉන්න පටන් ගන්නවා ඒ ගමනේදී. ඒ නිසා එයා එතනින් Tamange කුටියෙන් පිට වෙච්ච තැන ඉඳලා සොහනට යන දිශාව දිශා මාරු නොවන තාලෙට මේ දිශාවෙසිට මේ දිශාවට යන්නේ කියලා දැනගෙන යන්නේ. මේ කියන්නේ අමුසොහනක්. ගිහිල්ලිවරලා මිනිකුණක් තෝරගන්නයි කියලා කියනවා. ඒකට පටිවාතයේ ඉන්ද කියලා කියනවා. අභිවාතේ ඉන්න කියලා. මිනිගුණ හමන මිනිගුණට හුලං හමන දිහා වෙන්න කියලා කියනවා. එතකොට මිනිගුණ පීරාගෙන එන හුලං නෙවෙයි වදී. එහෙම ඉඳලා පුළුවන් තරම් නිමිත්ත ගන්නයි කියලා කියනවා. ඒකේ තියෙන ගඳ, ඒකේ තියෙන අප්පිරියාව, ඒකේ තියෙන බයලවන ගතිය, චකිතය, සැක, ඒ ඔක්කොම නිමිත්ත අරගෙන හැඳ වෙන්න ඉස්සර වෙලා ආපහු Taman ඉන්න තැනට එන්නේ කියලා. ඇවිල්ලා කියලා ගිය කෙනාට කියන්න කියනවා මම සෝනට ගියා මම හෙටත් යනවා. මම හෙට මිට වැඩි රැවෙන්න ඉඩ තියෙනවා. මම දාවා. අන්නේම කර කර ඉනකොට සමහර විටක රෑ වැසිකිළියට යන්න හදනකොට දොර ඇරලා බලපු ගමන් ඉලිපත් ඉස්සරහා අර මිනිකුණ පේන්න තියෙනවා. ඒ තරම් හිත බය වෙනවා මේ පටන් අරගන්න එකනට මොකද අර අසුබ නිමිත්ත අධික අභියෝගයක් ඇති කරනවා Tamange මාන්නයට. ඒ මානය කැඩෙන වෙලාවේදී අපේ හිත අපිව බය කරනවා අනිශ්චිත භාවයටපත් කරනවා අසන්න භාවයටපත් කරනවා. ඉතින් මෙයාට මේ මාන අධික පුද්ගලයාට මේ උත්තරේ හම්බ වෙන්නේ නිදාගන්න ගියාම ඇඳ ළඟ මිනිය තියෙනවා පේනවා. දොර ආනකොට එලිපත්te මිනිය පේනවා පේනවා. වැසිකිළියට ගියාම එතන මිනිය ගුණ පේනවා. ඉතින් ඒ පුද්ගලයා ඊට පස්සේ ගොඩාක් බය වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේක හිතට වද්දාගත්තට පස්සේ එයාට තේරෙනවා මේ මිනිය ගුණේ හිත නැත්නම් අසුබ සංඥාවේ හිත තියෙන තාක්කල් රාග කරදරේ නෑ හැබැයි ද්වේෂ කරදරේ තියෙනවා. ඒ කියන්නේ නැත්නම් නුරුස්නාසුළු ගතිය, බය වෙන ගතිය පේනවා. ඒ නිසා කාට හරි කියලා මේක කරන්න කියනවා. එහෙම කරගෙන කරගෙන ඉන්නකොට යම් වෙලාවක මේක මේ නිමිත්ත මේ ගත්ත නිමිත්ත එක්කෝ ඒකේ පාටෙන් නැත්නම් හැඩයෙන්, ගන්ධයෙන් මොකකින් හරි හිත හිටලා ඒ නිමිත්ත තියෙන තාක්කල් මේ යෝගාවචරයට රාගේ නැති නිසා යම් කිසි උපසමයක් මේ සුභ නිමිත්ත නෑ දැන් අසුබේ වැඩෙනවා. ඒ ඒ තාක්කල් ශාන්තියක් තියෙනවා මොකද ඒ වෙනකම් මේ පුද්ගලයා මේ රාගෙන් කරදර වෙච්ච කෙනෙක්. යම් වෙලාවක මෙහෙම කර කර ඉන්නකොට මේ නිමිත්ත මේ අසුබ නිමිත්ත ක්‍රමයෙන් පහ වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට ඒ පැත්තෙන් රාගයක් නැහැ. මේ අසුබ නිමිත්තත් නැති වෙනවා. ඒක හරියට කියනවා නම් අපි රාගය අසුභ සුභය පැත්තක දාලා ආනාපාන කරගෙන යන කෙනා යම් වෙලාවක ආනාපානයේ හිත තියෙන තාක්කල් නීවරණ ධර්ම පහ නැහැ කියලා දන්න. ඒ නීවරණ නැහැ කියලා කියන්නේ අසුබෙදී හම්බෙන රාගය අනිත් පැත්ත විතරක් නෙවෙයි පහම නැහැ. ඉතින් එයා හොඳට තේරුම් අර ගන්නවා කයේ හරි ආනාපානේ හරි හිත තියෙන තාක්කල් මගේ හිතේ නීවරණ නැහැ. නිසා ඒක විශාල ජයග්‍රහණයක් කියලා තේරිච්ච දවසේ ඒක හරි අමාරු තේරුම් ගන්න. තේරුම් ගත්ත දවසේ මිනිස්සයා දන්නවා දඹදිවට ගියත් කරන් තියෙන මෙච්චරයි. මෛත්‍රී බුදුහාමරෝ දැක්කත් කරන් තියෙන මෙච්චරයි. Taman ඉන්නේ ඉරියවට හිත ගන්න ඕන. ඉතින් අපි ගඳකිලියට ගියත් වැසිකිලියට ගියත් කයට හිත ගත්තක නැත්නම් කයේ හිත පවත්නවා කියන එක විශාල ඉන්ද්‍රකීලයක් වගේ හැරමිටියක් වගේ ගමන කල්යාණ මිත්‍රෙක් වගේ සද්ධර්මයක් වගේ තේරුම් ගත්ත වෙලාවක මේ භාවනා පරියන්කේදී ගොඩක් වෙලාවට එන්නේ මේ කය නැති වෙලා යන්න පටන් ගන්නවා. කයේ සමහර කොටස් නැහැ. සමහර කොටස් තියෙනවා. ඉතින් මේ මානානුසය අධික කෙනාට ඉන්දපු ගමන් තේරෙනවා මේ දකුණු කයේ රිදෙනවා. ඒ වෙලාවේ මුළු කයේ බැලුවොත් පේනවා වම් කය නැහැ කියලා. ඉතින් ඒකට අර දකුණු කය රිදෙනවා කියන द्वේෂයේ තියෙන පැත්ත උද්දීපන වෙලා පෙනුනට එයා මේ වේදනාව හරහා බලන්න ගියොත් පේනවා ඒ වෙලාවේ අනික් පැති වලින් සංඥා නැහැ, රූප නැහැ, වේදනා නැහැ, සංස්කාර නැහැ. එතකොට වේදනා කියන තැන විතරයි පේන්නේ. මේක හොඳට පිරිසිඳ බලන්න ගියොත් අපි කවුරු හරි කිව්ව අපේ කියමු වේදනාව පැත්තක තියලා ආස්වාස් ප්‍රසාරන ප්‍රස්වාසයේ විතරමයි තේරෙන්නේ දකුණු නාස්පුඩුවේ කියලා. ඉතින් මේක හොඳයි. නමුත් මෙයා හොඳට බැලුවොත් දකුණු නාස්පුඩුව පෙන්වන්න උත්සාහ කරලා හුලුප්පලා පෙන්වුවට වම් නාස්පුඩුවට මොකද වෙලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. එයාට පේන්නේ වම් නාස්පුඩුව නැහැ. ඒකේ ඒ විශේෂ දර්ශනේ තියෙන කෙනාට බලා ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඕනම දෙයක් ඉස්මතු වෙලා පෙන්නකොට එයා අනිත් පැත්ත තලාව බාගෙන තමයි මතුවෙන්නේ. ඒ ඉස්මතු වෙලා කරා තියෙද්දී අනික් කොටසට හිත යොදලා බැලුවෝ සතියෙන් සමාන හිතකින් ඒ කොටසෙන් රූපයක් නැහැ, සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, සංස්කාරයක් නැහැ, විඥානේ ගියාට හිටින්නේ නැහැ එතන. එතන විඥානේ පාදස්ථානය ලබන්නේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ එතකොට යෝගාවචරය විපස්සනා කෙනෙක් නම් තීරුම් ගන්නවා මේ මේ තොරණේ පත් වෙන බල්බ් වලින් රටා මැව්වට පත් වෙච්ච නැති බල්බ් පෙන්වන්නේ නැහැ. ඒ වෙලාව ඒවා ලීන වෙලා යනවා. අර පෙන්වන රටාවට අවශ්‍ය බල්බ් ටික විතරයි පත්තු වෙන්නේ. ඒව නලියනකොට රටාව නලියනවා. හැබැයි වයරින් කරපු එකන දන්නවා ෆ්ලෑෂර් කොට ඒක අරගෙනකොට මේ මේ තැන් වල බල්බ් පත්තු වෙන්නේ නැහැ. මේ මේ බල්බ් වල පත්තු වෙනවා. පත්තු වෙන එකේ රටා මැව්වට වයරින් කරපෙන්න දන්නවා මෙතන බල්බ් තියෙනවා. ඒකට පොඩි කරන්ට් එක නැති එක විතරයි තියෙන්නේ. ඒ නිසා මේ බල්බ් එක පේන්නේත් නෑ යා තිරෙන් පිටිපසට තල්ලු වෙනවා. දැන් මේ ඔක්කොම තියා සමස්තයක් වශයෙන් සතියෙන් බලන කෙනාට තේරෙනවා එක පැත්තක් හුවා දක්වන්න හදනවයි කියලා කියන්නේ ඒකට මත් වෙනවයි කියලා කියන්නේ පක්ෂග්‍රාහී වෙනවයි කියලා කියන්නේ යාට කවදාකවත් අර නැති දේ ඉස්මතු වෙලා පෙන්වන්න බලන්නේ නැති දේ බලන්න පුළුවන් කියන සෙල්ලක්කාර ගතිය හිතේ නැහැ. යම් දවසක බලන්න පුළුවන් බලන්න ඕන එතන නිවනයි කියලා හිතාගත්තොත් අන්න කෙනාට අහු වෙනවා මේ කකුලේ වේදනාව තියෙනකොට නැත්තම් දකුණු කකුලේ ධනිෂේ වේදනාව තියෙනවා ඒක ඉතින් පෙලෙනවා හරි අමාරු ඉතින් යා කවදා හරි ඒක හරහා මේ මගේ මුළු කයම තියනවාද නැත්තම් වම් කකුල තියනවාද බැලුවොත් වම් කකුලේ රූපයක් නැහැ වේදනාවක් නැහැ සංඥාවක් නැහැ. සංස්කාරයක් නැහැ. විඥානය කියලා පදණක් ලබන්නේ නැහැ. ඒ නිසා ඒකට වම් කකුල නිවන් දැකලා තියෙනවා. නමුත් අපි නිවනයි අපායයි දුන්නාට පස්සේ අපේ හිත අපායෙම අල්ලන හැටිත් නිවන ප්‍රතික්ෂේප කරන හැටිත් බලනකොට මොන නිවනක් දුන්නත් මේ මිනිසයා දකින්නෙම දුක විතරයි. අපේ හිතේ තියෙන කඩප්පුලින ඔකෑමනා දහවතුරා පට්ටබඳුරු ගතිය තමයි අර වේදනා දෙන දුක් දෙන ආතතිය දෙන දේ පිළිබඳ කතන්දර ගොතනවා. පුළුවන් නම් ඒක තියේදී පරිේශන තෘෂ්ණාවක් වශයෙන් සෙල්ලක්කාරකමක් වශයෙන් මේ නොපෙන්නන්න උත්සාහ කරන දෙයට පොඩ්ඩක් හිත දාන්න එතකොට පේනවා ඒක රූප වේදනා සංඥා සංකාර නැහැ විඥානත් නැහැ එතකොට මේ නිවන තියෙද්දී කරදරේ තියෙන විතරක් අපිට මේ අපේ හිත කතන්දර ගොතන හැටි ඒකට අබිරමණය කරන හැටි ඒකට යන හැටි බලපහම අපි සේරම දුකට කැමැත්තෝ සැප නන්නා දුන්න පිරිස ඒ විතරක් නෙවෙයි සැපට බයයි අර යම් වෙලාවක දැනගත්තොත් මම මේ පැත්තේ කකුල මේ වෙලාවේ නෑ කියලා ඒ කියන්නේ ඒක අතගාලා බලන්න හිතනවා මොකද නැගිටලා යනකොට අපව භාවනා කරලා ගෙදර යන්න මේ කෑලි ටික නැතුව ගියොත් ගෙදර ගෑණි ගහනවනේ සැට් එක තියනවාද කියලා බලනවා විචහාට භාවනා කරලා කොයි වෙලාවක හෝ අර ආස්වාද ප්‍රසවාසයේ ප්‍රසවාසයේ වැටෙන්නේ ආස්වාසයේ විතරක් තියෙන වෙලාවේදී හොඳ අවධානයෙන් අර වැටෙන්නේ නෑ කියන එක පොඩ්ඩක් අල්ලපන් එහෙම නැත්නම් දකුණු කකුල රිදෙනවා කියනකොට වම් කකුලට මොකද වෙන්නේ තියෙන කියලා බලපන්. බඩේ එකක්කමක් තියෙනකොට දත්වල මොකද වෙන්නේ කියලා බලපන්. ඉෂේ එකක්කමක් තියෙනකොට පාදමේ මොකද වෙන්නේ කියලා බලපන්. ඒ හැම තැනම උපසමයකටපත් වෙලා තියෙන්නේ. නිවනකටපත් වෙලා තියෙනම අපේ කතන්දරේ යන්නේ දුකත් එක්ක. මේ තරම්ම දුකට කැමති જાතියක් තමයි පෘථජ්ජනය කියන්නේ. කතා කරොත් කතා කරන්නේ අර කුප්පන දේ උලුප්පන දේ, රාග දනවන දේ, දුක දෙනවන දේ. අර අනෙක් දේ පිට තමයි 90ක් ඒ වෙලාවේ. 5ක් <clears throat> විතර තමයි කුප්පන්නේ. ওই කුප්පන දේ තමයි නව කතා කියන්නේ. ඔය තමයි රේඩියෝ කතා කියන්නේ. ඔය තමයි චිත්‍රපටි කියන්නේ. ඔය තමයි මේ පත්තරේ කියන්නේ. ඔය තමයි නිවුස් කියන්නේ. ඒ නලියන් නැති දේ ඒකට සිහින් වෛරයක් තියෙනවා. සිහින් බයක් තියෙනවා. සිහින් ලෙස්සලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ යම් කිසි කෙනෙක් මේ රුප්පණ දේ හරහා කුප්පණ දේ හරහා කුප්පන් නැති යමකට සාපේක්ෂව කිප්පිල්ලක් ඇති වෙන්න බෑ. කුප්පා ගතියක් එන්න බෑ අකුප්පාවක් නැතුව. රිදිල්ලක් එන්න බෑ උපසමයක් නැතුව. කළු පාටක් එන්න බෑ සුදු පාටක් නැතුව කියලා. කළු පාට පෙන්නකොට කළු පාට හරහා කළු පෙන්නන තිරේ. දැන් චිත්‍රය හරහා චිත්‍රය අඳලා තියෙන කැන්වස් එක බලන්න ගත්තොත් තේරෙන්න පටන් අරගනි අපිට පේන වේදනාවකින් අපි වෙනස් වුණාට ඒ canvas එක අතින් එහෙම නැත්නම් ඒ භවය අතින් අපි ඔක්කොම සමානයි ඒ නිසා ඒකෙන් අපිට තණ්හා වැඩෙන්නෙත් නැහැ මාන්න වැඩෙන්නෙත් නැහැ දෘෂ්ටි වැඩෙන්නෙත් නැහැ තණ්හා මාන දිට්ටි වැටෙන්නේ වේදනා හරියෙන් විතරයි කුප්පන හරියෙන් විතරයි රූපන හරියෙන් විතරයි ඒ නිසා අපිට මේ මිනිස්සු අතර තියෙන මනුස්සකම දකින්න ඕන කමක් නැහැ වැරදි කරන එක නා විතරක් පේනවා වැරද්ද විතරක් පේනවා. ඊට පස්සේ ඒක ලොකු නිවුස් එකක් වෙනවා. ඒක කොමෝඩිටි එකක් වෙනවා. ඒක විකුණන්න පුළුවන්. අර වැදගත් නෑ කියලා අවිශ්වෙන්නේ නැති කොටස මානව විසින් උපයන ලද බුද්ධ ශාසනය. ඒක තමයි manussත්ත්ව ප්‍රතිලාභය. ඒක තමයි ක්ෂණ සම්පත්තිය. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒක තමයි සද්ධර්ම ශ්‍රවණේ. ඒක තමයි පැවිද්ද. නමුත් ඒක නෙමෙයි පේන්නේ. අර අවිශ්වෙන දේ, හිතෙන දේ, ඉද්දෙන දේ, කුප්පන දේ. ඉතින් මේකට ජනමාධ්‍ය හැදිලා ජනමාධ්‍ය මුළු ලෝකෙම පාලනය කරනවා. අර වැරදි ටික මතු කරලා දුන්නට පස්සේ මිනිස්සයාට පතෝල මාළුවේ තියෙන පතෝල තේරෙන්නේ නැහැ උම්මලකට ගෑල්ල විතරයි තේරෙන්නේ. ඌ ඒක හොය හොයා කන. පතෝල මාළු දාව උම්මලකට වගේ තමයි ජනමාධ්‍ය. අපේ හිතේ කිසිම වෙනසක් නැහැ. ওই ජනමාධ්‍යයේ තියෙන ජඩ ගතියයි අපේ හිතේ තියෙන පවට ආශා කරන ගතිය සහ මේ නිවන නොසලකා හරිනකට ඇල්වතර වගේ නොසලකා හරින ගතිය නිසා ඒ කිනාට අනිමිත්ත ද්වේෂ කරනවා. නිමිත්ත දුකක් වුණත් කමක් නැහැ. බයක් වුණත් කමක් නැහැ. අසන්නකම වුණත් කමක් නැහැ. ඒකෙන් කතන්දර ගොතනවා. ඉතින් ඒක නිසා අර අසුබ නිමිත්ත හෝ ආනාපාන නිමිත්ත වඩපු කෙනාට ඒකේ නিত্য සුඛ සුබ සංඥාවට කරන අභියෝගයක් වශයෙන් මේ ආනාපාන නිමිත්ත ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. අසුබ නිමිත්ත ගෙවෙන්න පටන් අර ගන්නකොට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කරලා තියෙනවා අනිමිත්ත වර්ගයේ සනිමිත්තා කෝ භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනිමිත්තා තස්මින් යේව නිමිත්තේ පහීනේ තං අකුසලම් පදාති මහණි උපදින තාක්කස් අකුසල් උපදින්නේ නිමිත්තක් ඇතුව අනිමිත්තක් නැතුව නෙවෙයි යම් වෙලාවක යම් අකුසලයක් යම් නිමිත්තක් පහල කරගෙන ඇති වුණා නම් ඒ නිමිත්ත ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අකුසලෙ ගෙවන් වෙනවා. එනිසා කවදාද යෝගාචර තේරුම් ගන්න වෙනවා. ගොරෝසුට ආනාපානෙ පේනවා කියලා කියන්නේ ලොකු අසුබයක් ලොකු ක්ලේශයක්. ආනාපානෙ ගෙවෙනවයි කියලා කියන්නේ කෙලෙසේ ගෙවෙනවා. නිකිවි කිවි යන ඊට පස්සේ ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවුනට පස්සේ දැන් දන්නවනම් දැන් මෙතන කෙලෙස් නැහැ කියලා එයාට කියනවා සත්පුරුෂයයි කියලා. මේක සද්ධර්මික. දැන් හරි පාළුයි, හරි කම්මැලි. දැන් මම මොකද කරන්නේ? දැන් මේක කරගෙන ආපු අත්තල කැඩුනා වාගේ කියලා. අර ගිවිච්ච කෙලෙසය පාළුවකට, බයකට, අසරණකමට ගන්නේ මේ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව නිසා. ඉතින් කාටද පුළුවන් වෙන්නේ? ඊටාම ආශාවෙන්, ඊටාම උවමනාවෙන් සියල්ල කැප කරලා වඩලනද මේ ආනාපාන නිමිත්තත් ගෙවන් කිරීමටයි මේ ධර්මයේ පවතින්නේ. ඒකටයි සද්ධර්මය කියන්නේ. ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට යෝනිසෝමනස්කාරය කියන්නේ ඒක උඹ කරන දෙයක් නෙවෙයි. ආනාපාන නිමිත්ත කොටු කරලා හිත තියාන හිටපන් ගෙවෙනවා. අන්නේ ගෙවෙන එකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් යාට තේරෙනවා ආනාපානීය කෙලේශයක් වුණත් ඒක ඉස්මතු කරගෙන ඉස්සරහින් තියාගන්න ප්‍රයත්න කරන්න ඕනේ. ඒක ඉතින් යෝගාවචරගේ යෝග ධර්මයි. Brahmacharya. ඇයි එහෙම කරන්න කියලා වොත් බුදුහාමුදුරු කියන්නේ ආනාපානෙ හිත තියෙන සාකල් නිවරණ නැහැ. ගොරෝසු කෙලෙස් නැහැ. හැබැයි ඔබ දන්නේ නොකිය කියන ආනාපානයත් කෙලෙසයක්. කට්ටක් අයින් කරන කට්ටක් තමයි ඕන කරන්නේ. ඇහැට වතුර කනට වතුර ගියාම ඒ වතුර ඉදිරියට ගන්න තව වතුර බිඳුවක් තමයි ඕන කරන්නේ. පිච්චිච්චාම පිච්චිච්ච තෙල් තමයි දාන්න ඕනේ. ඒ වගේ මේ කෙලෙස් අයින් කරන මේ කෙලෙස්ේ ගත්තා. දැන් මට උඹට සාතිකයක් දෙන්න පුළුවන්. ඔය මහා නීවරණ රාශියක් අයින් කරන ගත්ත අසුබ නිමිත්ත හෝ ආනාපාන නිමිත්ත දේශ බලාන හිටපන් ආය කෙලෙස් වලට එන්න දෙන්නේ නැති වෙන්න ඕක ගෙවෙනවා. දැන් ගෙවෙනවයි කියලා කියන්නේ ආනාපානට සාපේක්ෂ කෙලස් ගෙවෙනවා. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ආනාපාන නිමිත්ත වෙනකොට අනිමිත්ත පහළ වෙනවා. මෙන්න මේ තඩමාරුවේදී මේ ආනාපාන ගෙවෙනකොට නෑහිච්ච සද්ද ඇහෙන්න පටන් ගන්නවා. නෑහිච්ච වේදනා මතුවෙන්න පටන් ගන්නවා. නෑහිච්ච හිතවිලි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ මේ දෙන්න තඩමාරු වෙන වෙලාවේදී අර මෙතෙක් පසුබාලා තිබුණ කෙලස් ටික අවස්ථාව ගන්න බලන්නේ. ඒකට අපේ සිංහල කතාවක් තියෙනවා මේ ගෑණියයි මිනිහයි දෙන්න රණ්ඩු. ගෑණි හොඳට රොටි උයලා, රටදෙල් මාළුකුත් උයලා හරි ගැසලා ඔක්කොම ලෑස්ති. එසේ මිනිහා බයිනවා ගෑණිට මම ඊට පස්සේ උඩට කතා කරන්නයි කියලා. ගෑණි කියනවා උඩට ඒ බණ මාත් උඩට කතා කරන්නයි. දැන් මිනිහට කතා කරන්නේ කෑමට එන්නේ කියලා. මිනිහත් බලා ඉන්නවා කණ්ඩ දෙනකන්. ගෑණි කතා කරන්නේත් නැහැ. ගෑණි කුස්සියේ වැඩ කර කර ඉන්නවා. දෙන්නයි දෙන්නට කතා නැහැ. ඊට පස්සේ මේ හොරු කණ්ඩායමක් ගෙවල් කඩාගෙන යන ගමන් උන්ට බඩගිනි වෙලා ගෙදෙට්ට යනවා එනකොට ගෑණි මිනිහා දෙන්නම ඉන්නවා මේ අපිට වතුර ටිකක් දෙනවද එකක්වත් කතා කරන්නේ එතුන් ගේ ඇතුළට එනවා වතුර දෙනවද මිනිහා කතා කරන්නේ නැත්නම් ගෑනු කන අරුන් කියලා බලනකොට රොටි රට දෙල් මාළු තියෙනවා හොඳට බෙදාගෙන කනවා අරුන් දෙන්න එකෙකුට එකෙක් කතා කරන්නේ ගෙදර මිනිස්සු දෙන්න අරුන් ඊට පස්සේ කියනවා අඩේ අපේ වාසනාවට රොටි රට දෙල් මාළු මේ ගෙදර ඉන්නන්ට බීඩි වෙලා කන් ඇහෙන්නේ කතා කරන්න බෑ කියලා උන් කාලා යනවා ඒ වගේ ගෑණි මිනිහා තරහ වෙච්ච ගමන් අර හොරු ඇවිල්ලා රොටි රටතෙල් මාළු කනවා වගේ නිමිත්ත ගෙවිගෙන යනකොට යෝගාවචරයා බරපතල පුංචි කිලස් ගෙවිගෙන යනකොට මේ සාමාන්‍ය පුරුදු හිතවිලි සාමාන්‍ය පුරුදු වේදනා සාමාන්‍ය පුරුදු සද්ද ගෙට එන්න පටන් අර ගන්නවා අර තරහ වෙච්ච අඹදරු අඹ සැමියන් දෙන්න ඉන්නකොට වගේ හරිම ලස්සන වැඩක් මේ පාළුගේ වළම් බිඳින අකුරු වෙනවා වගේ ගෙට රිංගන අයගොල්ල. එතකොට තමයි දැනගන්න පුළුවන් අසතියෙන් ඉන්නකොට කොච්චරක් මේ වගේ ගෙට හොරු වෙනවද? අපි දන්නේ දැන් සතියෙන් ඉඳලා දක්ෂ වෙලා අනිමිත්ත වැඩෙනවා. අනිමිත්ත වැඩනකොට මේගොල්ලෝ නිකන් ආවට ගියාට ඇවිල්ලා අර ගෙදර තියෙන බඩු උස්සගෙන යනවා හරියට ගෙදර මිනිස්සු කතා නොකර ඉන්න වෙලාවට. එතකොට හිතා ගන්න පුළුවන් අපි සති වඩන්න ඉස්සර වෙලා ශික්ෂාවක් ඇති කරන්න ඉස්සර වෙලා අන්ධ පෘථග්ජනයාගේ ගෙදෙට්ට කොච්චර හොරු අදිනවද කියලා. ඔරුව ඇතින බව දන්නේවත් නැහැ. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරය දන්නවනම් මේ මේ ශබ්ද ඇහෙන්නේ නැහිච්ච ශබ්ද මේ වේදනා සියුම් වේදනා දැනෙන්නේ මේ හිතා ගන්න බැරි හිතවිලි එන්නේ භාවනා වැඩෙන නිසායි. මට දැන් කාමේ නැහැ. ඒ වෙනුවට තිබුණ ආනාපාන නිමිත්ත නැත්නම් අසුබ නිමිත්ත දැන් අසුබ නිමිත්තත් ගෙවෙනවා. ගෙවෙනකොට මේ රූප රූප සංඥා බාටපත් වෙනකොට සත්‍ය සහ යථාර්ථ අතර හීන සහ අඩහීන අතර නිින්ද සහ අවදිභාවය අතර පුදුමාකාර දඩමාරුවක් යන්න පටන් ගන්නවා. යෝගාවචරයට පරණ දේ පේන්න පටන් ගන්නවා. තුන් කාලේ පේන්න පටන් අර ගන්නවා. ඉස්සරහට හිතන දේ පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ සම්මස්සනේ සිදුවෙන වෙලාවේදී සමහරු මේක මේ හිතා ගන්න බැරි විදියට ඇතුළට සියල්ල එන්න හදනකොට සමහරු පටලවා ගන්නවා රහත් උනායි කිය. සමහරුන්ට හිතෙනවා යා කවදාකවත් නැති විදිහට මට සද්ද වලින් කරදර වෙනවා. කවදාකවත් නැති විදිහට මට වේදනාව වලින් කරදර වෙනවා. කවදාකවත් නැති විදිහට හිතිලි කරදර වෙනවා කියලා මේ සංවේදී භාවය මේකට කියන්නේ හිතේ ප්‍රණීත භාවය හරියට තේරුම් ගන්න බෑ ඉතිහාසයේ දන්නේ නැති කෙනාට. මේ තියේදිත් මේ යෝගාවචරයා සැකනම් පමනක් වරින් වර මතුවෙන ආනාපානය හෝ මේ කියන රාහුල සූත්‍රයේ තියෙන අසුබ නිමිත්ත වඩාගෙන වඩාගෙන යනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ වෙලාවේදී මේ වේදනා හිතවිලි සද්ද මතුවීම භාවනාවේ දියුණුවක් නිසා වෙන එකක්. ඒකට කරන්න තියෙන ඒ බව දැනගන්න එක විතරයි. ඒ බව දැනගත්තට පස්සේ මූල කර්මත්තානව සාපේක්ෂව අනුට එන්නේ එන්නේ එන්නේ මූල කර්මත්තානේ ගෙවෙනවා. ගෙවුනට පස්සේ දැන් කෙලස් කිවීමක් පිටර සිද්ධ වෙනවා. මෙතනදී යෝගාවචරයට භව තණ්හා විභව තණ්හා අතර පොඩි හෙට්ටුවක් එන්න පටන් ගන්නවා. අර ආනාපානෙ ගෙවුනට පස්සේ ඇතිවෙන්නා වූ නිමිත්ත නැති හුදේකලා බව ඉඩපාඩුව සමහරෙකුට පුදුමාකාර ආසාවක් ඇති කරනවා. අනේ මගේ හිත මේ මෙච්චර මේ ට්‍රැෆික් ජෑම් එකේ හිටපු මිනිස්සෙක් හිස් පාරක් හම්බුණා වගේ යන්න පටන් ගන්නවා. කටුකොලක් අස්සේ රිංගපු මිනිසෙකුට වෙල්ලිරියක් හම්බුනා වගේ හිටගෙන යන්න පුළුවන් ගතියකටපත් වෙනවා. ඒ නිසා සමහරෙකුට පුදුම ආශාවක් ඇති වෙනවා මේ ඇති වෙච්ච විවේක ගතියට. ඉතින් අනිද්දාසේ වාඩි වෙනවා ඒක ඉල්ලලා හම්බුනේ නැති වෙච්චාම අඬනවා. සමහරෙකුට මේක අලී පාළුවක්. අල්ලිම කම්මැලිකමක්. අල්ලිම කොටු වීමක්. අල්ලිම තනි වීමක්. ඒ නිසා මේ මනුස්සයා ඉෂාත බැඳගෙන නඩනවා. මට දැන් හිතියා මතකත් නැහැ නින්දද දන්නෙත් නැහැ සංඥාවලුත් නැහැ මලාද දන්නෙත් නැහැ භාවනා තියනවද දන්නෙත් නැහැ සතිය කැඩිලක් දන්නෙත් නැහැ වැඩිලක් දන්නෙත් නැහැ. මේ මනුස්සයා එතකොට අනිශ්චිතතාවය ඇති කරනවා. මේ දෙකෙන් තමයි මිනිහා නොමිනියා අල්ලන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා තමන්ගේ සුබ නිමිත්ත හෝ ආනපන නිමිත්ත හෝ නැත්නම් ආනාපානේ හෝ ගෙවිකන යනවා දැන් මම මොකද කරන්නේ කියලා අහනකොට අනිවාර්ය ප්‍රශ්නයක් අහන්න වෙනවා. මේ ගෙවෙන එක බලන්නේ හොඳ දෙයක් විදිහටද නරක දෙයක් විදිහටද කියලා. ඉතින් සමහරුන්ට ඒකේ ප්‍රශ්නේ අසාධාරණයි. අයිතින් ස්වාමීන් වහන්සේ මෙච්චර මේ අමාරුවෙන් කියලා විවේකයක් හම්බෙච්චා කාටද ඒක නරක වෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රශ්නෙට කැමති නැහැ. එතකොට ඒ කියන්නේ මේ නිමිත්ත නැති වෙලා හම්බෙච්ච මේ විවේක ඒකාන්ත කේවල සැපක් කියලා හිතනවාද කියලා පොව් කියනවා. ඒකට ඇහුවොත් මේ එහෙනම් ඔක නැති වෙච්චා දුකක් කෙනෙක් ඒක දුකක් නෙවෙයිද කියලා. ආ ඒක නම් ඇත්ත තමයි කියන්නේ. ඒ ඉල්ලපු සැපය නොලැබීම මෙතන දුකක් තියෙනවා. මේකට ප්‍රේමය. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් එහෙම එහෙම විවේකයේ ඉන්නකොට ඔන්න එක පාට සද්දයක් ඇහිලා ගැස්සෙනවා. ඇඟට නිකන් දිමි කොටක් කඩලා දැම්මා වගේ. ඒතකොට අර සද්දෙට වෛර කරනවා. ඉතින් උඹට තේරෙනවනේ මේ සද්දෙට වෛර කරන තිබුණු විවේකයට ප්‍රේම කරන නිසායි කියලා අල්ලන්න අමාරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් මේවා තමයි නිදර්ශන පෙන්වන්න තියෙන්නේ. එහෙම නැත්නම් සමහරෙකුට අර විවේකය පාළුව බයකට අසන්නකමට තනිකමට ආවන නැවත ආනාපානෙ හොයන්න පටන් ගන්නවා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා මම මේ විදිහට සානිස අනිමිත්ත භාවනා කරන්නද අනිච්ච දුක්ඛම් භාවනා කරන්නද ආනාපාන සතිය වඩන්නද කියලා අර නැති වෙච්ච මේ විඥාන පදනම නැවත අරන් දෙන්න හදනවා ඒගොල්ල රූපෙට කැමති අරූපෙට විරුද්ධයි තව සමහර රූපෙට විරුද්ධයි කැමති අරූපෙට විරුද්ධයි මෙන්න මේක හෙලි කරගන්න පුළුවන් නම් ඒක නා නිවනම තමයි ඔකට කියන තේ නිවනමයි. ඉතින් ඒක පිළිබඳව යම් කිසි කෙනෙකුට කමඨාන් සුද්ධ කරලා මේක පිළිබඳව ගණ්ඩ මගේ අත්දැකීම හැටියට නේවාසික භාවන හතරවෙනි දවසේ පස්වෙනි දවසේ පන්නන්න ඕනේ. එතකොට නම් ඔන්න කීවෙන්න පටන් ගන්නවා. ගෙවෙනවා මට තේරෙනවා. ඉස්සරහ නැති ආනපානේ අහුවෙන්නේ නැහැ කියලා රණ්ඩු, සද්ද කරනවා කියලා රණ්ඩු ගොඩක් තියෙනවානේ. ගෙවන්නේ ගවන්නේ රොසේ ඔන්න ආනපාන අහුවෙනවා. දැන් නිමිත්ත අහුවෙනවා. අවල දැන් මේක ගෙවෙනවා. අන්නේ ගෙවෙන වෙලාවේදී මොකද්ද කළ යුතු අනුග්‍රහය? ඒක කියන්න බෑ. ඒ යෝගාවචරය මේ ගෙවෙන එක හොඳයි කියනවනම් ඒ කියන්නේ අරූප සංඥාවට අරූප ලෝකෙට කැමතියි. නෑ ආනාපානෙ හොඳයි කියනවා රූප ලෝකෙට කැමතියි. ඉතින් යාට දෙන කමඨාන සුද්ධ කරන්න ඕනේ. එයා භව තණ්හාව තියෙන කෙනෙක් නම් රූපෙට කැමතියි, ආනාපානට කැමතියි, අරූපෙට අකමැතියි, විභවයට අකමැතියි. එයා විවේකයට කැමති, අරූපයට කැමති, විභව තණ්හාවට කැමති නම් එයා අනිවාර්යයෙන්ම රූපයට අකමැතියි. ඒ සද්ද වේදනාවට වෛර කරනවා. ඉතින් අන්න ඒ දේ හුඟක් වෙලාට පේන තිනා මේක චරිත ලක්ෂණයක් කියලා. ඒක ස්වභාව මේ පුද්ගලික ලක්ෂණයක් යාවි. ඒ යෝගාචර හීනකින්වත් හිතන්නේ මේක එක තමයි මම සංසාරේ ඇවිද්ද කියලා. දන්නේ නැහැ මොකද අපි හිටියේ කාමේ. දැන් මේ කාම කාම තණ්හාවෙන් ගලවලා භව තණ්හා විභව තණ්හා අතර තට්ටු මාරුවක් ගෙනියනවා. ඒ තට්ටු මාරුව යනකොට ඒ යෝගාවචරයා කෝකට කැමැතිද කෝකට අකමැතිද කියන එක දෙවන්නේ ප්‍රශ්න කරේ නැත්නම් කවදාකවත් හිතන්නේ. එයා හිතන්නේ මේක තමයි ලෝකේ කියලා. මේක තමයි ස්වභාවය කියලා. මම විවිකට කැමැති ඔක්කොම විවිකටයි කැමැති විවිකට කැමැති යුතුයි කියලා ඉතින් නිත්‍යා දණ්ඩ හදනවා. එයා ඉතින් විභව තණ්හාවට වැඩිච්ච උච්චේ දිට්ඨියට බර වෙච්ච පුද්ගලයෙක්. නෑ නෑ නෑ රූපෙටයි කැමැති වෙන්න ඕනේ. රූපෙ නැතුනොත් භාවනාවේ අලගිය ආගියවතක් නෑ. පදනමක් නෑ. ඒ නිසා ඒක තමයි භාවනා කියන එක නම් සස්සත දිට්ඨිය ඉන්නේ. ඒ නිසා අපි හැම කෙනාම එක්ක මේ දෙකේ එක්ක ඉන්නේ. ඉතින් මේ ඉන්නේ සස්සත දිට්ඨියේද රූප ලෝකේද භවයේද කියලා දැනගන්න. එතනම් උච්ඡේදවාදයේදී ඉන්නේ අරූපෙද ඉන්නේ විභවයේද ඉන්නේ කියලා දැනගන්න. බුදුජානක කියන මට කරන්න දෙයක් නැහැ කියලා. මම උඹලා වතුරට දානවා. දැම්මම පස්සේ පීනන හැටියෙන් තමයි කියන්නේ. ඉතින් එතකොට යාට මේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා තෑගි දීලා කරන්නත් බෑ. එයාට මේ කාම ලෝකෙම තයින් කරලා තියෙන්නේ. මේ දෙලොවක් අතර කියලා තියෙන චිත්‍රපටිය ඔන්න දෙලොක් අතර තමයි මෙයා ඉන්නේ සංකල්පයක දන්නෙත් නැහැ. යථාර්ථයේ දන්නෙත් නැහැ. වර එක රූප තියෙනවා. වර එක රූප නැහැ. කොයි එකට වැඩිය කොයි එක භාවනාදී වුණොද රූපේ තියෙද්දි තියෙන සතියත් රූපේ නැතිකොට තියෙන සතියත් මොකද්ද කියලා අහුවොත් සමහරට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. පළවෙනි දවසේ අහුවනම් එහෙම කරකොල අතහැරියා වගේ. හතරවෙනි දවසේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. හරි හරි දැන් ආනපන ගෙවිමින් රූපේ තියෙනවා සතිය තියෙනවානේ. ආනපන ගෙවුනට පස්සේ සති අම්මෝ කොහෙද සතියක් ඒ වෙලාවේ ඒක නිින්දක් නේ තියෙන්නේ තේරෙන්නේ නැහැ නේ කියලා ඉතින් ඔළුව පොළවේ ගහලා කෑ ගහලා කතා කරනවා නේ ඕකර පොඩ්ඩක් අවදි වෙන්න කිව්වට පස්සේ වෙන අඩේ උන්න හුස්ම නැති වුණාට ආනපන නැති වුණාට තප්පරයක් දෙකක් වගේ අරමුණක් නැත්නම්ක ඉන්නවා විනාඩියක් දෙකක් තුනක් යනවා 10ක් 15ක් ඉන්නවා ඒක දැන් එතන සතිය තියෙනවා කිව්වට පස්සේ ආවොත් එහෙම අරමුණ බලමින් තියෙන සතියක් අරමුණක් නැති අනිමිත්තේ තියෙන සතියක් දෙකේ කොයි එකද වඩා හොඳ එක කියලා ඒක තමයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියනවා. එයාට තේරෙන්නේ නැහැ. විහාරි චරිත ලක්ෂණේ තේරෙන්නේ නැහැ. ඉතින් යාට කියනවා අනිත් දවසේ ගිහිල්ලා ආයෙසරක් ඔතෙන් යන්නකො. එතකොට යන්නේ පරිශන තෘෂ්ණාව. බය නෙවෙයි. කරබැලීම. ඔයාට තියෙන්නේ අරමුණක් තියෙනකොට ඉස්පාසුවක් තියෙන ගතියක්ද? අරමුණක් නැති වෙනකොට ජයග්‍රහණයක් තියෙන ගතියක්ද කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් වුණා නම් ඒ මනුස්සයා නෙවෙයි ඊයේ කතා කරපු මනුස්සයා. සම්පූර්ණ වෙනස් මනුස්සෙක් කතා කරන්නේ. එක පරියන්කයකදී මේ උත්තරේ හම්බුණා නම් පරියන්කයට ගියේ මිනිහා නෙවෙයි නැගිටින්නේ. ඊට පස්සේ දැන් එයාට උත්තරේ දෙන්න ලේසි. ඊට පස්සේ කියනවා රූපේ තීනවයි කියලා සන්තෝෂේ තියෙනවා අරූපේ වැඩිම හරහා රූපේ තියෙන ආශාවට ගහපන්. අරූපේට සන්තෝෂේ කියන හිතන තියෙනවා රූපෙට එන්නදලා අරූපෙට ගහපන්. උඹ කරන එකක් නෙවෙයි ඔය දෙන්න බද්ධ සාමාන්‍ය ලෝකයේ හැටි ඔන්න ඔය දෙක දිහා රූපේ තිබුණත් එකයි නැතත් එකයි අරූපේ තිබුණත් එකයි නැතත් එකයි කියන එකට සමහිත නොසලෙන මනස తాදී ගතිය කියන එක manussකමක් කියලා හිතන්න බෑක උත්තර මනුස්ස ධර්මය. එතෙන්ද යන්න පුළුවන් රහත් වෙන්න ඉස්සලා කියන්නේ මම මේ වටවලල්ලේ අඬ ගන්න ආවේ අටුවාචාන් වහන්සේ කියන නෑ නේ මේ අරියත්ත බල සමාධියේ ඉන්නකොට අනිමිත් භාවනා කරන්න පුළුවන් කිය. ඇත්ත තදංග වශයෙන් නම් ඔය මං කියන කතාවෙන් යන්න පුළුවන්. සමුච්ඡේද පහණය කරන්නම් අරහත් වෙන්න. නමුත් මං කියේ මගේ තර්කේ මේ තදංග වශයෙන්වත් මේක මට කළ හැක්කක් කළ යුත්තක් කියලා දන්නේ නැති කෙනාට මෛත්‍රී බුදුහාමරෝ දැක්කට ඕක හම්බ වෙන්නේ නැහැ. දානේ කුසල් කරාට ඕක හම්බ වෙන්නේ නැහැ. සීල කුසල් කරාට ඕක හම්බ වෙන්නේ නැහැ. සමාධි භාවනා කරාට ඕක හම්බ වෙන්නේ නැහැ. විපස්සනාවෙත් කමඨාන සුද්ධ කරලා ලක්ෂ කෝටි වාර්ගයක් ඕක කරනකොට තේරෙනවා මේක උප්පත්තියේ ඉඳලම තිබුණු දෙයක්. අපේ අම්මලා තාත්තලා මේක වහලා. අපේ පන්ති බාර ගුරුතුරු මේක වහලා. අපේ දේශපාලනඥයෝ ඒ උන්ගේ ජාතකෙම්ම කරන්නේ ඕක වහන එක. ආර්ථික විශේෂඥයෝ කරන්නේ ඕක වහන එක. සමාජ විශේෂඥයෝ කරන්නේ ඕක වහන එක. ඒ නිසා මේ මනුස්සයා තනි වෙනවා, කොටු වෙනවා, ඌට උගේ ආත්මයක් ඇති වෙනවා. ඌට උගේ ආත්මයක් තියෙනවා නම් ඒකත් රූප සංඥාට කැමතියි. ඒක කරන්නේ රූපයට. ඒ නිසා ඒ යෝගාවචරය මේ මාන සමුග්ඝාටන, ditthi සමුග්ඝාටන වශයෙන් මේ රූපේ ඇති වෙනකොටම ආත්මය ඇති වෙන හැටිත් රූපේ නැති වීමට බය වෙයින් හරහා ආත්මේ නැති වෙනවා සමාදම් වෙන්න දන්නේ නැති ගතියත් නෑ ඕනක නැති වෙච්ච අවේ නැති වෙච්ච එකට අවදි වෙලා මේ මම විභව තණ්හාව කියන එක අවබෝධ කරගෙන නැත්තම් මමයා නැතිකම මෙලවදීම සාක්ෂාත් කරන්න පුළුවන් කියලා අත්දකින්න පුළුවන් ගතිය දැක්කනම් ඒ මනුස්සයාට ඒක කියලා දෙන්නත් බෑ ඒ කරන දේ මෙලෝ සතෙකුට තේරෙන්නේ හැබැයි ඒක දෙයයන් බ්‍රහ්මයන්ට තේරෙනවලු. දෙයියෝ බ්‍රහ්මයන් වඳිනවලු ඒ පුද්ගලයාට මේ මිනිස්සයා භාවනා කරන්නේ අහවල් දෙයට කියලා ඒ මිනිස්සයා දන්නේ නමෝ තේ පුරුෂා යඤ්ඤය නමෝ තේ පුරුෂෝත්තම යස්තේ නාපි ජානාමි යම්පි නිස්සාය ජහයති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. කාටද තමන් භාවනා කරන්නේ අහවල් දෙයටද කියලා දන්නේ නැති මිනිහට. යමෙක් භාවනා කරන්නේ අහවල් දෙයට කියලා කියනනම් ਉਹ ආර්ථික විශේෂඥයෙක් බෙසක භාවනාකාරයෙක් නෙවෙයි. ඌ මේ ලාභ ගන්න භාවනා කරන එකෙක්. ඒක ඉල්ලුම සැපෙම නීතිය. මෙතෙන් ආවට පස්සේ අනිමිත්තය නිමිත්තට සාපේක්ෂව වඩනවා සාපේක්ෂතාවය. නිමිත්ත වඩනවා අනිමිත්තට සාපේක්ෂව. ඒක ඒ කියන්නේ එනදී නිමිත්තාවත් අනිමිත්තාවත් හැම කාරණා හැම හැම සංසිද්ධියකදීම හැම චිත්තක්ෂණයකම සතුටක් ලබනවා මං සාසනය දියුණුව කරනවා අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මං తాදී ගුණේ නොසලින මනස ඇති කර ගන්නවා. මේක තමයි අකුප්පා ගතිය කියන්නේ. නිස්සද්දත අහිනකොට සද්දයක් ආවොත් මං කිපෙන්නේ මම මේ ශබ්ද ඇහෙනකොටත් යට තියෙන නිස්සද්ද භාවය දකින්න පුළුවන් කියනකොට මම ආරම්භර වෙන්නෙත් නෑ. මේ දෙක කොහොමඩක්වත් රණ්ඩු කරන දෙකක් නෙවෙයි. නිස්සද්දතාවය සහ ශබ්ද රණ්ඩු කරන දෙකක් නෙවෙයි. ඒ දෙන්න කොහොමඩත් එකට ඉඳලා තියෙනවා. මම මේ එකක් ඇල්ලිල්ල නිසා තමයි මානිකට වෛර කරන්න ඕ දෙන්නට මේ ඉඳරලා. මැදින් දාගෙන යන්න පුළුවන් නම් ත්‍රිවිල් කාර් එකක් වාගේ හොඳ කොට. සෙනඟ නැති තැනක යන ගමන නෙවෙයි ඩ්‍රයිවිං කියලා කියන්නේ. ඒකක් තියෙනවා. ඒ පැත්තෙන් මේකක් තියෙනවා. ඒත් උන් දෙන්න ගහ ගන්න අතරේ මේට දාගෙන යන එකයි තියෙන්නේ. ආන්නේ ගැලවිජ්ජාව උඩර වෙට්ටිය දාන්න නැත්නම් එයාට කවදාකවත් මේ ෂට ගති, මායාවි ගති, චපල ගති, එහෙම තමයි විපස්සනා කියන එක තේරෙන්නේ. එදාට තේරෙයි මේ විපස්සනා කියන එක බුදුහාමුදුරුවෝ දෙන එකක් නෙවෙයි අපි ළඟ තියෙන එකක්. අපි මේ ඉගෙන ගැනීම හරහා ශිල්ප දක්වන්න ගිහිල්ලා මේකේ තියෙන අහිංසක ගතිය නැති කරගෙන තියෙනවා. මේ අහිංසක ගතිය ලොකු තර්කයකින් තමයි බුදුහාමර ඔප්පු කරන්නේ. ලොකු නිදර්ශන රාශියක් සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම්පුරලා තමයි විස්තර කරන්නේ. ඒක තර්කයට අහුවෙන්නේ නැහැ කියන්න බෑ. තර්කයට අහුවෙනවා අවාසනාවට වගේ මේ අටකතා යුගයේදී මේක කප්පාදු කරලා මේක කරාඹලා තියෙන. මේකට එන්න දෙන්නෙම නැහැ. විවිධාකාර පැති වලින් සස්සත දිට්ඨියට ඇදලා දාලා තිනවා. මේ මෙහෙම කතා කරන කුච්ඡේද දිට්ඨියක් කියලා මේ සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤායති කියලා බුදුරජාන්සේ ඉන්න කාලේ කියලා තියෙන ඇත්තා වූ සතිකුමෙම නැති භාවයක් කතා කරන්න හදනවායි කියලා අටුවාචාරින් වහන්සේලාත් අන්නේ බමුණු මතයට යට වෙලා වගේ පේන මෙතන පෙන්නන මේ ඇති වෙලාවේදී නැතිවීම ගැන සාපේක්ෂ කරලා සත්‍ය වෙලාවේදී ඇතිවීමට සාපේක්ෂව බලලා දෙක දෙන්නට නටන්න ඇරලා හිත් කරදර ගන්න නැතුව Taman ඒකට අහුවෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්කම තියෙනවා නම් නිලුම්පතට වැටිච්ච වතුර කඳුල වගේ. ඒ යෝගාවචරයට වතුර තිබුණාට කියලා ප්‍රශ්නයක් නැහැ නිලුම්පතේ. තරවිලා නැත්තම්. කෙලස් තිබුණාට කමන්නේ තමන් ගාගෙන නැත්තම්. ඒක තමයි බුදුරජාණන්සේ ක්‍රමේ නිලුම సౌందර්යය තිබුණාට නිලුම තාම ඕජාව ගන්නෙ මඩ වගුරේ. ඒකේ ගඳයි, ජරාවයි. නිලුම කඩන්නේ නිලුම මඩේ පිපෙන නිලුමක් කියන එක තමයි බුදුහාමුදුරෝ කියන්නේ. ඒ නිලුමත් අර කුණමසුපිලි ගඳමය මානෙල් සුවඳමය දෙකට මුල දියමය හොඳට නරකට දෙකට කටමයි කියලා බරණ සින්දුවක් තියෙනවා. මේ දෙකටම හේතු වෙලා තියෙන එකම ජලය. කුඩමස්ස පිළිගඳ ගහනෙත් මේ ජලයේ. පිපිච්ච නෙළුමට ඕජාව දෙටෙත් මේ ජලයේ. නෙළුම පිවිතුරුයි. කුඩමස්ස පිළිගඳයි. වතුරේ ප්‍රශ්නයක් නැහැ දෙකම වතුරේ තියෙනවා. ඒ නිසා මේ සුද්ධවන්තෙක් හිටියයි කියලා ඒ පරිසරය සුද්ධ වෙන්න ඕන ගමන් නැහැ. ඒක ඒක මොඩකමක් කරගන්න යන්න එපා. නෙළුම තියනයි කියලා පෙකින වෙලෙන් කපන්න යන්න එපා. ඒක තාමත් ඕජාව ගන්න අර මඩ ගෝරුවෙමයි. ඒක නිසායි සරුවචන් ආංශයේ බුදු වෙන්න ඉස්සලා දවසේ හීන හතරක් දැක්කා. අසුචි කන්දක ඇවිදිනවා දැක්කා ගෑවෙන්නේ අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ. ඒ නිසා අසුචි තියාගෙන ගාගන්න නැති එක තමයි ඒ විපස්සනා කාර්ය කියන්නේ. අසුචි හෝදන එකට වාසකුට්ටියයි කියලා කියනවා. අසුචි තියනට ගාගන්නත් ඉස්සලා කෑ ගහන එකට අසුචි කන්ද නිවන් දකින්නකම් ඌට නිවන් දකින්න බෑ. නිසන් වනේ මම කියන්නේ අපි කැපකාරයෝ නිවන් දකින්න එක හාමුදුරුවෝ එක නිවන් දකින්න. මොකද කැපකාරයෙන් සියල්ල අපේක්ෂා කරනවා. ඒ ඌ නිවන් දකලා තියෙන්න ඕනේ හාමුදුරුවෝ නිවන් දකින්න. මොන කැපකාර දුම් බලච්චාය උන් හිටපුවාම උග අපිට නැතුවම. අපි ආයෙ මෙතෙන් එකෙක්වත් බලාගන්නේ නෙවෙයිනේ. ඉන්නවනම් වැඩ ගන්න. නෑනේ ඒ වඩා හොඳයි. ඉන්නවනම් හොඳයි. නැත්තම් වඩා හොඳයි. ගියොත් එච්චරයි. තොපි ඉන්නේ හිටපියා. බලන්න බලයන්. අපි ඵලයල්ලා කියන්නේත් නෑ අපි එන්න කියන්නේත් අපිත් ආවේ ඔහම. හැම කෙනෙකුට මේක ඉඩ තියෙන්න ඕනේ හැබැයි මෙයා නැතුව මට බෑ කියලා කියනවනම් එහෙනම් කසාදයක් බඳ ගන්න. එතකොට කෙලින්ම අපායට යන්න පුළුවන්. මේකේ නෑ. මේකේ තියවුරු හරි ඉන්නවනම් හොඳයි. නැත්තම් ඊට වැඩිය හොඳයි. ඒක නිසා සෙනග ඉන්නකොට භික්ෂුවක් විදිහට ඉන්නවා. එතකොට අපි දන්නවා ඝන සංගණිකාවේ ඝනයා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳලා. කවුරුවක්වත් මේ විවේක වෙච්චාම ඊට වැඩිය හොඳයි. ඒ විවේකීට තමයි මේ සෙනගත් එක්ක ඉඳලා යුතුයකම් ඉෂ්ට කරලා තමන්ගේ විවේකේ ගන්න වගේ අනිමිත්තට ආපුවාම හොඳයි. ඊට පස්සේ දැන් නිමිත්තක් ආවනේ. ඒත් හොඳයි. මොකද මම කියලා නෙවෙයි ඇවිල්ලා තියෙන එක ආවා. මම දන්නවා මේ සාපේක්ෂ භාවයේ සාපේක්ෂව අනිමිත්ත වැටහෙන්නේ නිමිත්තෙන් කරදරයක් වුණාට පස්සේ තමයි. නැත්තම් අනිමිත්ත තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නිමිත්තත් යනවා. තමන් අල්ලගෙන හිටියේ නැත්තම් ඒක යනවා. ගියාට පස්සේ දැන් යන්නේ අනිමිත්තට කියලා දන්නේ අර නිමිත්ත ගිවන් වෙන හැටි බැලුවේ නැත්තම්. එතකොට මේ නිමිත්තට සාපේක්ෂව අනිමිත්ත තේරුම් ගනි. අනිමිත්තට සාක්ෂි නිමිත්ත තේරුම් ගනි. අනිමිත්ත අනිමිත්තට සාපේක්ෂව තේරුම් ගන්න බෑ කියන එකයි මේකේ තියෙන මේ ශූන්‍යතාවාදයේ තියෙන ගැඹුර. නිමිත්ත නිමිත්ත සංඥා විනතාකල් තේරුම් ගන්න බෑ. නිමිත්ත අනිමිත්තට සාපේක්ෂව බලන්න ඕනේ. අනිමිත්ත නිමිත්තට සාපේක්ෂව බලන්න ඕනේ. ඒක නිසායි අපි කළු ලෑල්ලේ සුදු හිණු වලින් ලියන්නේ. white board එකේ පාටෙන් ලියන්නේ. කළු ලෑල්ලේ කළු වලින් අඟුරු වලින් ලියුවට තේරෙන්නේ නැහැ. ලියවෙන්නේ නැතිකම නෙමෙයි පාඩම දන්නේ නැතිකම නෙමෙයි තේරෙන්නේ නැහැ. සුදු බෝඩ් එකේ චෝක් වලින් ලිව්වට සුදු පාඩේ ලිව්වට තේරෙන්නේ නැහැ. බුදුරජාණන්සේ පෙන්නපු මේ සාපේක්ෂතාවාදය කෙලින්ම පටිච්චසමුපාදයේ පෙන්නන දෙයක්. ඒක නිසා යම් දවසක කෙනෙක් මේ කෙලෙස් වලින් 100ක් දුර වෙලා ලබන නිවනක් පිළිබඳ කේවල තත්ත්වයක් කියනවනම් ධර්මයේ තේරුම් අරගෙන නෙවෙයි කතා කරන්නේ. කෙලෙස් තිබුණාට ගා ගන්න නැතුව ඉන්න එක තමයි මේකේ තියෙන දක්ෂකම. කොච්චර නික්ලේශීව හිටියත් ළඟ කෙලෙස් තිබුණයි කියලා කෙලෙස් වලට මේ නික්ලේශී කෙනාව කෙලසන්න බෑ. කෙලසන්න බලයක් නැහැ. කෙලෙස් එතන දුර්වල දෙයක්. ඒ නිසා කවදා හෝ තමන් අනිමිත්ත භාවනා කරනවා කියලා කියන්නේ නිමිත්තට වෛර කරනවා කියන එක නෙවෙයි. අනිමිත්ත වඩන්න බෑ. නිමිත්තක් නැතුව මේ දෙකට සාපේක්ෂයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාන්න මෙච්චර ලොකු ගමනක් ගියාට මොකද වටම ගිහිල්ලා ගෙටම වගේ ප්‍රස්වාසය ඉවර වෙන තැන කොහොමදත් අනිමිත්ත තියෙන්නේ. අපි ඒක නොදන්න නිසා ඊගාට එන ආස්වාසය ගැන හිතුවට කවදා හොඳට ආස්වාස් ප්‍රසආතේ හේම කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගෙන ප්‍රසවාසයේ අග බැලුවොත් අනිමිත්‍තට ගිහිල්ලා තමයි ආස්වාසය ඇති ඒ අනිමිත්‍තට වෛරය නිසා නොදකින්න පතන් නිසාක පේන්නේ නැතුව මිසක් නැත්තේ නෑ. ඒකම බලන සුළුව යෝගාවචර දක්ෂව ගියොත් පෙනෙයි ආනාපානෙ දැනෙන කොටසට වැඩිය වැඩි නොදැනෙන කොටසට. නොදැන්න කොටස කියන්නේ ඉස්සර නම් අදක්ෂ භාවයක්. භාවනා කැඩිලක් දැන් තේරෙනවා. හරි පැත්තෙන් බැලුවොත් අනිමිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඒ නොදැනෙන කොටස නිවන. දැනෙන කොටස අපාය. කෙලස්. ඉතින් අපි දැනෙන කොටස හරහා බහින්නේ ගිහිල්ලා නොදැනෙන කොටස කවදා හෝ ස්පර්ශ කරලා නොදැනෙන කොටස පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න පටන් අරගත්තොත් මේ දැනෙන කොටස බොහොම ටිකයි. කතන්දර ගෙතිල්ලයි වැඩි. නොදැනෙන කොටස වැඩි. ඒක ආර්යයන් වහන්සේලා ලෝකේ දිහා බලන හැටි. හැම කෙනාම නිවන් දැකලා ඉන්නේ. හැම කෙනාම බොහෝම සාන්තයි. ඒ කෙනාට කිසිම කෙනෙකුට වැරද්දක් කරන්න ඕන කමක් නැහැ. නමුත් අපි දෘෂ්ටි කෝණය ලෝකේ දිහා බලන්න. ඒකවල Taman දිහා Tamanගේ හොඳ පැත්ත වැඩි. විශේෂයෙන් මේ වගේ පිරිසක් ගත්තා හොඳ පැත්ත වැඩි. නමුත් ඒක නා දකින්නෙම Tamanගේ සිල් කැඩිච්චේවා. දකින්නෙම සතිය කැඩිච්චේවා. දකින්නෙම සමාධිය කැඩිච්චේවා. දකින්නෙම ප්‍රඥා කැඩිච්ච කාණන් ඒ ඉතින් පවට පින දෙන්න බැරිකම තමයි. මෙන්න මේ ආකල්ප වෙනස් වෙච්ච දවසේ පරියන්කේ ඉඳ ගන්න මනුස්සයා නෙවෙයි නැගිටින්නේ. එයා ඉවසීමේ ශක්තියක්, දැරීමේ ශක්තියක්, නොසලන ශක්තියකට යන්න පටන් ගත්තට පස්සේ දැඩි අපහසුකට මේ පුද්ගලයාපත් වෙනවා. මේක කොහොමනම් දරුවෙකුට කියලා දෙන්නද? කොහොමනම් ගෝලයෙකුට කියලා දෙන්නද? ඔය ඉගෙන ගන්නවට වඩා හුඟක් අමාරුයි කියලා දෙන්නේ. මොන්නම විදියකින්වත් නොතේරෙන්නේ නැහැ කාටවත් පිළිගන්න කැමති නැහැ. මොකද ඒ තරම් හිත තත්ත්වගත කරලා තියෙන්නේ එකතු කරලා. දේවල් දීලා. නිමිත්ත සංඥාවේ. ආස්තික සංඥාවේ. උච්චේ සාස්වත දිට්ඨියේ දරුවන්ට වස්තු එකතු කරලා බැංකුවල සල්ලි එකතු කරලා රට රාජ්‍යවල ලාභ සත්කාර සම්මාන එකතු කරන එකාට ඉතින් මේ වගේ තියෙන අනිමිත්ත බලන්න ගිය ගමන් සෝහන් කොටක් වගේ පේන. සෝහනක් වගේ පේන්නේ ඉන්නකොටම තේනවා මේ ටිකෙන් මට යන්න වෙනවා. ඉතින් කියනවා සංස්කෘත ශ්ලෝකයක මේ සියල්ලම කවදා හෝ ඒකාන්තයෙන්ම දෙන්න තියෙන බව දැනගෙන ධනක් පිනක්වත් නොකර හම්බ කරන එක දා මරණ මොහොතදී කරන මේ දාන චේතනාව සියලු දානපතියන් ඉක්මවලා යනවායි කියලා ඌේ තරම් ලොකු දානයක් කරන්නේ කල්ද හම්බ කරන්නේ නැතුව එකතු කරන මරණයට පස්සේ කාටවත් අයිති වෙන්නේ නැති දෙයක් තියෙනවා. දානපතිය ඇතින් හරිම කුම්මැහියයි කියලා අරකින් ටිකක් පින්නටවත් හරවන ගෙනියන්න හදනවා. අරමුණිය ගාව එහෙම අදහසක් අත්හැර ඒ නිසා මේ කුම්මැහියා නොකානෝබේ සල්ලි හම්බ කරන එක විශාලම දානපතියා දානපතියා කියන්නේ ඕකෙන් ටිකක් දීලා පින් කරගෙන ගෙදර ගෙනියන්න හරි ඌට කෑදරකමක් තියෙනවා ඌට ගුම්මැහිකමක් තියෙනවා අර මනුස්සයා දානපති ඒ නිසා අපි හිතුවට මේ දානපතියා කියලා බෝඩ් ගහන මිනිස්සු කියලා හිතුවට බෝඩ් ගහන්නේ නැහැ සත්‍යයක්වත් කන්න නැතුව බොන්න නැතුව හම්බ කරන එක විතර දානපතියෙක් ඇත්තේ නැහැ බුදුහාමරන් විතර ඔක තේරෙන්නේ අපිට තේන අපි තුන එක මහා කුම්මැලියා කන්නේත් බොන්නේත් එකතු කරලා ඉතින් හොඳට හොඳනවා මරණදී අප්‍රිය දායදයක් සිද්ධ වෙනවා කවුරු හරි කොහොම අහුවිච වෙනවා ඒ තියේදී තම්බ කරන එක නිවන් දැකලා තියෙන්නේ ඌ නිවන් දැකලා තියෙන්නේ ඒහා ගැන සොරි කියන්නේ හිතෙනවා අපිට ඉගෙන ගන්න වෙනවා ඒ නිසා මම ඉතින් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම ශාන්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි පැයකට වැඩි වේලාවක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මම ආරාධනා කරනවා ඒ සම්බන්ධයෙන් කාට හරි කිව යුතු කලෙච්චක් තියෙනවා නම් සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා දිව්‍යන් ඥාතියින්ට බින්දෙන් ඉස්සර වෙලා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන යමක් තියෙනවා ඉදිරිපත් කරන්න නැත්නම් අපි යනවා ගාථා සජ්ජහනාවේ සතිವಾರේ නිමාව සටහන් කරන්න. අසුභාවනාව සඳහා උදාහරණයක් අතු ගන්න එකයි අතු භාවනා තමයි භාවනාව එකලිසු විලාහව කලයක් කලේ විලාහ කලේදී ඉතින් ගන්න ප්‍රයෝජන සැලකල කියලායි සම්දේශනායි සඳහන් වුණේ එතකොට ඒ ඔපලෙන්සනන් කියත්තම විසන්දුකට අර රතු ටිකක් සහ හරි ටිකක් පිළිබඳව ඉන්න විචරයක් තියෙනවා එතකොට මේ යෝගාවචරයට ඔය රතු ටිකක් සහ හරි ටිකක් සහ පිළිබඳව ඇත්තටම එහෙම නවතේ යෝගාවචරයට එහෙම තේරුමක් නෑ කොහොමද? හැබැයි ඒකෝ ඒක පිළිබඳ විශේෂතාවය කියන්නේ කමචාන්ත මොහොතේ තමයි ඉන්නාසියාවට එවිලා කිව්ව පරිමාණවත් දැක්කම උන්වහන්සේට සරල කියලා දෙනවා. නමුත් බොහෝ විතර යෝගා නවක යෝගාවචරයට තියෙන නවකතම නිසා අර කොරණ නිසා එකපාර පරිසං ගාවට ඉන්න බැරිකම නිසා බොහෝ විට කරන්නේ මේ අපි වගේ ඉතලා කීකට ඇවිල්ලා ඔය කතාව වැඩි වැඩිපුර කතා බහ කරන කට්ටියට ගිහිල්ලා ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් ඔය කට්ටියම ගිහිල්ලා අහම සමහරට මොකද්ද කරන කම්පහන කියලා ඒගොල්ලෝම ගිහිල්ලා සරියට උපසිතින්ට පටන් ගත්තාම ඇත්තටම අතින්දී අර විඤ්ඤාණ අර සම්පූර්ණයෙන්ම අර හයිලි හයිලි පැත්තේ ගැටිත් පැත්තේ දිහට ගැටිත් පැත්තේ හයිලි පැත්තේ දිහට ගිහිල්ලා අර මනුස්සයා මේ නැත්තට මැටි කරලා ගන්න සමහරවිට හැම භාවනා මධ්‍යස්ථානයකම දෙනවා. ඒකෝර ඇත්තටම මම මම නම් දැකන්නේ අර ඒක යෝගාවචරයගේ නවකීදා යෝගාවචරයගේ අර සමථ දර්ශන භාවනාවක් කියන ඇත්තටම තමන්ගේ කර්මස්ථානයේ කර්මස්ථානයෙන් වහන්සේට අර ආචාර සම්පීඩකේ තමන් කරන භාවනාව තවත් කර්මස්ථාන දැනගෙන දැන් කතා කරන්න පාඩිය. නමුත් ඒක අනිත් කෙනා දන්නේ නැති මානේ පරණ කක්කිය දන්නවා. දැනගිලා අර යෝගාවචරය ඇවිල්ලා නවක්කමට ඇවිල්ලා මේ මම මෙහෙම කරා මට ආනපාන මෙහෙම කරා කිව්වම නෑ නෝක මේ සම්මතහම මේ කමිය හඳුරනවා කියන්නේ කෙලිම යොමු කරන්නේ නැතුව ඒ ඉතිරෙන්නේ නැති වෙන්නේ හිමින් කියලා යොමු කරන්න පුළුවන් සුදුසු දැන් ඒක තමයි කරන්නේ සැලියුතු ඉස්සක්ම කුසලයක් ඒක නෝක ඒක ඉතින් වා භාවනා දැකලා සම්පූර්ණ මේ වෙන්නේ ඉතින් නැති අර කියන තමයි ඔක සමස්තයෙන් දැන් කිව්වට ඔක දෙන්නේ නැහැ මේ මට කිව්වොත් තමයි තේරෙන්නේ කියන මට්ටමට දෙන්නේ ඉතින් ඔක්කොමලා මෙහෙට එන්න ගත්තොත් අලි කචල්ලයක් කරනවා ඊට පස්සේ. මට දැන් තැති හුම්ම ගන්න බැරුව ගිහලා තියෙන්නේ දැන් ඔක්කොම ධම්මජීව හමුදු කාඩ පිටක් කරන්න ගියොත් එහෙම වතුර මේ දවස්වල ඒකත් එහෙනම් කියන්නේ උදේ හවසේ හවලා යන්න කියලා රජියෝ දන්නේ නාන්න නැතුවයි ඒ ප්‍රශ්න නැහැ නේ එතකොට වතුර තියෙනවා නෑ ඒකෙදි ඔය ඔය සමාජ ආර්ථික මේ ආචාර ධර්ම බැලුවට සත්ත්ව විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ විසුද්ධි තුනක් පහු කරලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි පහු කරලා තමයි මග්ගා මග්ග ඥානසේ ගත යුතු තේරෙන්නේ. ගත යුතු පැත්ත ආල යුතු පැත්ත. මධ්‍යස්ථාන ප්‍රශ්නයක් නැහැ. කර්මස්ථාන ප්‍රශ්නයක් නැහැ. යෝගාචරණ මේ මුල් පරිපූර්ණ ඛණ්ඩ බොනවා. ඒ විසුද්ධි තුන හරහා ගිහිල්ලත් හරියට කියවෙන්න ඕනේ ආත. එයා ලව්ව කියවෙන්න ඕනේ මේකට. ඒ කියන්නේ විශ්වාසය ඇති වෙන්න. සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සත්වෝ තමෝදයි චෝිත සෝද්දෝ ධර්ම සුණාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපවරික්කති. යන්න ඕනේ ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ මෙවසට කියන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ කියන දේ මතක තියෙන්න ඕනේ මතක තියලා හිත ගලපන්න ඕනේ ගලපුවාට පස්සේ තමයි තේරෙන්නේ අඩේ මොන ගමනක්ද ගිහිල්ලා තියෙන්නේ එතකොටයි ඒ කුසල ඡන්දේ එන්නේ පටන් ගන්නකොටම කිව්වොත් එමේ ගෙලින්ම දමජිවහමරු ගාඩු ඵලයන් කියලා අල්ලි කචයි ඉන්නේ ඒ නිසා ওই ප්‍රශ්න ප්‍රශ්නයක් නෙමෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සාසනේ හදලා තියෙන ඕක තේරුම් අරගෙන. ඒ නිසා හැම වෙලාවෙම යෝගාවචරය තුළ ඉන්නෙන් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා නම් එයාට ලොකු අසහනශීලී ගතියක් එන්න පටන් ගන්නවා. කවුරු මොනවා කිව්වත් අර කාලාම සූත්‍රයේදී බුදුරජාණන් ළඟට ඇවිල්ලා එක එක නැහේ උනන කියන ওই සාධාරණ සැකේ සාධාරණයි. පළඟට ඒ ගුරුවරට දෙනවා මේ ගුරුවරට දෙනවා. ඒක පච ගහයට ඉන්නේ මිනිස්සුන්ට. හැම කෙනාම වෙලා පච කෙල්ල යනවා. හුත්ත හුත්ත ලස්සන තර්ක කරනවා. ඒ මාංශ ගෝවිතම්පත් නැත කරලා අහගෙන ඉන්නවා අත්ත පහක වැඩක් නැහැ. බුදුහාම කියලා පචකෙලින්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ පචකෙලි. ඔබ වහන්සේත් මට සැකයි. ඒක කියන සාධාරණයි. මොකද තෝරන්නේ මොකේද? බුදුහාම දැන් උඹලට හොඳ නරක කියන එක තේරෙනවද? ඔව් එච්චරයි ගණන් ගන්නදී. එච්චරයි ගණන් ගන්න. ඒක කවුරු මොනවා කිව්වත් උඹට තේරෙන හතුමන්නේ හොඳද? හොඳ නැහැ. මරන්න එපායකෝ. ඔබ මරන්න ගමනේ මරන්නේ. ඉවරයි. වර්ගම් කරන්නේ හොඳද? උඹේ හොරකම් කරන කැමති නැහැ. ඒක කරන්න එපා. කාමීත්‍යචාරේ මොන මේ කාමවස්තු කවුරු පාවිච්චි කරන කැමති නැහැ. අම වෙන කරන්න එපා. මේක තේරෙනවද? ඊට පස්සේ දෙනවා ඊට පස්සේ දෙපා වෙලක් මේ දෙවටක් අතින් හරක් එලවනවා වගේ එලවනවා අරුණේ හොම්බෙන් යනකම්. එක එක කියන්නේ ඇහුවට ඒක රාත්තල් ගන්න දැනගෙන කාවන් කනකොට මැටි කනකොට මුලදී සෑහෙන්න කනවා. ඒකට කරන්න දෙයක් තන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන බිස්නස් වල සල්ලි දාන හැම එකකටම හරියන්නේ නැහැ. හැම එකම සල්ලි දැම්මේ නැත්නම් අර හරියන එකට හරියන්නේ නැහැ. මේ කැරකෙන්නේ රෝල කැරකෙන්නේ බෑ හැම එකම සල්ලි දාන්න ඕන. දැන් ආර්ථිකය දියුණු වෙනවයි කියලා කියන්නේ හැම කෙනාම වැඩ පටන් ගන්නවා. ආර්ථිකයත් බුරු බොරවගේ. ඈ? බුරු බොරවගේ. ඔව්. සල්ලි දාන්න දාන්න තෝම් වැඩි වෙනවා. දැන් දැන් රජයක ජනප්‍රියතාවය කියලා කියන හැම කෙනාම සල්ලි දානවා. හැබැයි 100ට එකයි හරියන්නේ. අනික කටින් ආර්ථිකය දුවනවා. හරියන එකගෙන් ටැක්ස් ගන්නවා. තනිකර අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා. බුදුරණන්සේ ක්‍රමෙත් එච්චරයි. ඒ තමයි ස්වභාවික ක්‍රමය. මේ පළවෙනි කට්ටිය වැඩ වෙනකොට තමයි දින දෙකයි ගොඩ වෙන්නේ. ගොඩක් වැඩි වෙනවා. ඊට වැඩිය ඌට ඌ ලව්ව කියවනවා ලෝකෙටම. එතකොට පේනවා ඔක්කොටම හරි ගිහිල්ලා නැකෝ. මට විතරයි කියලා තියෙන ඉතුරු තුතු දෙකක් දාන්න. ඔය දින තනියර කැම්පේන් එකක් විතරයි. මේකෙත් බුදුරජාණන්සේ ආර්යයන් වහන්සේ ලව්ව කතා කරනවා. මම මෙච්චර පරිප්පු කාලා තියෙනවා. මෙච්චර හැබැයි අතාරියේ නෑ. අතහැරියේ නෑ. ඒ නිසා විසුද්ධි හත් වෙනි හතරවෙනි විසුද්ධිය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ තමයි ප්‍රතිපදාවට වැටෙන්නේ. අර හිතන්නේ මේ සීල විසුද්ධිය ප්‍රතිපදාව කියලා. සීල විසුද්ධි චිත්ත විසුද්ධිය විතර බරපතල වැඩක්. ඒ කියන්නේ සමාධිය. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ සම්මා දිට්ඨියත් ඇයි. ඊට පස්සේ තමයි මාර්ගය මාර්ගය දෙක තේරෙන්නේ. කෑයුතු නොකෑයුතු දෙක. ඒක දෙල්ලම නෙමෙයි. එතෙන්ටයි සාකච්ඡාව වැදගත් වෙන්නේ. ඉතින් ඒකත් අර ගොළුෙක් දකපු හීනයක් වගේ කියාගන්න බැන්නම් භාවනා කරනවා. අහිංසකයි. කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ ආනිසංශයක් නැහැ පුදුමාකාර විනාඩ ආර්ථිකයට සල්ලි දාලා වැරදිච්ච එමිසු නොදන්න සේවයක් කරන ආර්ථිකයට රෝල කරගෙන උදව් කරනවා උදව් කරාට හරියන එකට විතරයි සාධනෙ තියෙන්නේ හැබැයි කියන හරියන එකන අනිත් තුන් දෙනාට අනුකම්පා කරගෙන යනවා සීලය රකින්න ඕනේ ditthi පිරිසුදු කරන්න ඕනේ චිත්ත විසුද්ධිය ලබන්න ඕනේ හැබැයි ආනිසංශ එකක්වත් නැහැ ඒක ඔක්කොම ණයට හරක් බලන ගොපල්ලෝ නැත්නම් කුලියට හරක් බලන උන්ට පස්කෝ රසේ නැහැ. බත්තටුක් ලැබෙනවා. හරක් බලනකොට බත්තටුක් ලැබෙනවා. මග්ගා මංග ඥාන දර්ශනේ මිසුද්ධියෙන් එහාට තමයි ඌට ගෝ රස ලැබෙන්නේ. පස්කෝ රසේ ලැබිලා ප්‍රතිපදාවට වැටෙනවා. ඊට පස්සේ ඌට මොකක්වත් ඕනේ නැහැ. කායින්වත් බඳුම් බෙදු මොකුත් ඕනේ නැහැ. ඌ දන්නවා කාපු පරිප්පුය රංගට වරද්දාගත්ත වැරදිල්ල හැටියට ඊට පස්සේ එන කෙනෙක් ළඟට උදව් කරනවා මිසක් හොඳුවට මතක තියාගන්න මුල් විසුද්ධියේ වර්ධින්නේ නොමිලේ දෙන නිසා. කමටහන් නොමිලේ දෙනවා. ඉස්සර එහෙම නෙවෙයි ඉස්සර ධන බිම ඇනගෙන දරදී ඇදලා ගිහිල්ලා අඬා වැටෙන්න ඕන කමටහනක් දෙන්න. කමටහනක් දෙන්නේ පරීක්ෂා කරන්න. ඒ වයස හොඳම හාමුදුර කෙනෙක් මේ ඉන්නකොට සමුද්ධෝ සමුද්ධෝ සමුද්ධෝ කිකේ ඉන්නවලු. ඉතින් පිටේ බලත් ආපු හාමුදුර කෙනෙක් ගියාලු කමටහන් ගන්න. ගිහිල්ලා වැඳලා ගියා සමුද්ධෝ නෙවෙයි සමුද්දෝ කිව්වලු. කමටහන් දෙන්න බෑ කිව්වා. ඔබට වැඩක් නැහැ මේක සමුද්දෝ වුණත් එකයි සමුද්දෝ වුණත් එකයි මේ ආපු ගමන් කළා තියෙන ආහමතුරන්න ගුරු ආමරණ කියන සමුද්දෝ නෙවෙයි සමුද්දෝ කිව්වා තානේ බලය ඔබට මොකයි මම සමුද්දෝ වෙච්චාම මොකෝ සමුද්දෝ වෙච්චාම මම ගමේ ආරච්චිල වෙච්චාම ඇද යට මොකෝ ඇද වැට උඩ මොකෝ ඔබ කොක්ක වගේ ඉඳලා කරගෙන බලය ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ කතාවල් මොකක්වත් නැහැ ඒ වගේම අර මේ මේ හාමුදුර කෙනෙක් ගිහිල්ලා ඌ සෝවාන්. කමටහන් දෙන්න බණ උගන්න හාමුදුර පොතේ ගුරා. ඉතින් පොතේ ගුරාට කියලා කිව්වලු මගේ ගුරුනාන්සේ කිව්වා ඔබ වහන්සේලාන්ට මට මේ පොත ඉගෙන ගන්න කියලා. ඒ නිසා මට සමා අනේ නම මම දැන් හරිය බයසයි. ඔය කියන එක නම් හොඳ කෙනෙක් තමයි. මගේ සහෝදරයා. මට මෙව්ව කරන්න බෑ. ඔය නම එහෙනම් මේ පෙර වචන කියවන්න පොත් උදේට මම හන්දෑවේ අටුවාව කියලා දෙන්නම් කියලා මිනිසුන් එන්නේ ගවලු මාස්තුණම් බනහන්න. දැන් මේ ඉගෙන ගන්න හමුදුරෝ පෙළ බුද්ධ වචන කියනවලු. අර හමුදුරෝ රැයට අටුවාව දෙන ටොප් එකට යනවලු මාස 3ම. ගිය දවසේ අන්තිම දවසේ වස් පවාරණ කරන වස් සමාදන් වෙන දවසේ ඉවර වෙන දවසේ ගුරු හමුදුරෝ ගාවට ගිහිල්ලා ගුරු හමුදුරෝ අර හමුදුරෝ ධර්මාසනේ ඉඳද්දී බිම වාඩි වෙලා ඇදිලි බඳලා කරන්නේ අඤ්ඤෝයි ආවසෝ ගත කස්ස මග්ගෝ මට කමට ආනන්දෙන් දී ගුරු හාමුදුරුවෝ ගෝලයා ළඟට වාඩි වෙලා ගෝලයා බණාසනේ ඉන්නකොට වාඩි වෙලා බිම ඇදිලි බැඳලා කිව්වලු ගිය මිනිහාගේ පාර වෙනයි ආයිසොට මට කමටහනක් දෙන්න මම අර මා සෙනක ඉස්සරහා ඒකළු ස්වාමීන් වහන්සේ ඔයාන මම මේ අනුරාධපුර වෙඳලා රුහුණට පයින් ආවේ ඔබ වහන්සේ අයි මගෙන් කමටහන් ඉල්ලන්නේ කරු නෑ ආයිසොතු මට තේරෙනවා කිව්වලු ගිය මිනිහාගේ පාර වෙනස් කියලා කියනවාට පොතේ දැනුම මෙච්චර තිබුණාට තමන්ගේ ගෝලයා ළඟ ඇදිලි බැඳලා අනේ ආයසු මට කමටහන දෙන්න කියපු නිසා පොතේ දැනුම බාධාවක් නැහැ සත්පුරුෂයාට. නැති කෙනාට බාධාවක්. කොහොමද ගුරුවරයා ගෝලකාට කියලා වැඳලා කමටහන් ඉල්ලන්නේ වැඳලා නෙමෙයි ඇදලි බැඳලා. ඒ කියලා දින මේ ග්‍රන්ථ ග්‍රන්ථය ඉගෙන ගැනීම බාධාවක් වෙන්නේ අසත්පුරුෂයාට. සත්පුරුෂයා එක් ගණන් ගන්න යා කියලා ගුරුනාථයනේ ගෝලයා හරි කමන්නේ නැහැ. කමටහන දන් දෙන්න කෙනා ළඟට කියලා වැඳලා ගන්නවා. හැබැයි ඒ වෙනකොට අර පරිප්පෝ කාලා ඒ ඒ බබෙක් හම්බෙන්නේ ඉස්සෙල්ලා විලිරුදාව ඇවිල්ලා තියෙනවා. ඊළඟට මාතෘත්වයේ තියෙනවා. ඊට පස්සේ ප්‍රේමය හටගන්නේ. ඒ තතමපු තරමට තමයි. ඉතින් ඒක නිසා අපිට කිව්වොත් මේ සිසේරින් කළ බබාලා ගන්න ඕනේ බද්දා විලිරුදාව නැහැ කියලා. ඉතින් අම්මයි දරුවයි දෙන්න වෛර කරගන්නවා. හරි ඒ ප්‍රසූතිය එනකොට තියෙන වේදනාව ඒ චක්‍රයේ අත්‍යවශ්‍ය අංගයක්. නිසා සීල විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි ඒ හරිය සුද්ධ වැයක් තියෙන එක. අතින් කෑමක් තියෙනවා. අතින් කාලත් ගේම අතහැරපු නැති එකනට විතරයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හම්බ වෙන්නේ. ඊට පස්සේ කියනවා අනිත් එකනට විසුද්ධි තුන එනකම් මෝරණ්ඩයි. සීල විසුද්ධි වෙලාදී මග්ගා මග්ග කියලා දෙන්න යන්නේ. සීල කියන්නේ සුද්ධ වශයෙන්ම ආචාර ධර්ම කරපන්. ඔක හරි නෑ ඔක අතාරින්න වෙනවා. ඒක කියන්නේ. සීලය අතාරින්න වෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට. නැත්තම් නැත්තම් මාර්ගෙට වැටෙන්නේ නෑ. ඒ වගේම චිත්ත විසුද්ධිය අතහරින්න වෙනවා. දිට්ඨි විසුද්ධිය අතහරින්න වෙනවා. ওই තුනම අතහරින්න වෙනකොට ඒක හොඳටම වඩලා. ඔය විමතියපන් කියන්නේ. ඕ එතකොට විශ්වාසයෙන් තමයි මේ බිම කියන්නේ. නැත්තම් සීල අමාරුවේ නැග්ගෙන අපි දෙන්නේ. ඒක නිසා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මෙතෙක් අගේ කරපු සියල්ලම බිමට යනවා. චිත්තක්ෂණයකට. අපිට බෑ ඒක කරන්න. අපි මේ අර හම්බ කරපු දෙයට දාස වෙලා ඉවරයි දැන්. දැන් ලේසි නෑ ඉස්කෝලේ ආම්බ ඉස්කෝලේ ඉඳලා කී දෙනෙකුට ලණු දීලාද කියලා නිකමට හිතපන්. ඔසාරේ ස්වාමීන් වහන්සේ ඔබට මේ ප්‍රශ්නේ වේ මම ප්‍රශ්නේ අක්සාර වාක්‍ය මට වැදුනා. වාසික ඉතින් වාක්‍ය දැන් ප්‍රශ්න දෙකක් ආවා. සම්බුද්ධ කියන එකෙන් ආව ප්‍රශ්නයක් කතා කරන්න කියලා මට හමට හඳුත් නැති වෙයි. ඔව් ඒක ඒක ඊට ආපහු. සම්බුද්ධ කියලා ඉතින් අපිට ඒවා මෙන්න අර අර කියුව මේ තණ්හාවෙන් ඇටගහගෙන රූප කමෙන් වසුරු කමෙන් ඒ වාක්‍යම ගියාම ගොඩක් කතා කරපු විදිහ මේ ඒ විනේ මැරෙන වෙලාවේදී අතහන්න ඇතහැරිලා මැරෙන කම්ම හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා මුකුත් දානයක් මුකුත් දෙන්නේ නැතුව ඒක කියලා යන්නේ ඒක තමයි කිව්ව බුදුහාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ශ්ලෝක කාර්යය ශ්ලෝක කාර්යය කියන්නේ බුදුහාමුදුරුවෝ ශ්ලෝක කාර්යය කියන්නේ ඌ කියනවා මේ මිනිස්යාගේ දානපතිත්වය දාන දාන දීලා ටික ටික ඊගාවාත්මයට ගෙනියන මිනිස්සවගේ මසුරු නෑ මේ මිනිස්යා දැන් දාන දෙන මිනිහා විග්ගාත්මයට මොනවා ටිකක් කරයි යනවනේ මේක ඌ මසුරනේ කියන්නේ. අර මනුස්සයා කිසිම මසුරුකම නැහැ ඔක්කොම තැරලා යන්නේ. සාමාන්‍යයෙන් බලාපොරොත්තු තියාගෙන දෙන්නේ දුක්පත් මට ලැබෙන්නේ. ඔක්කොම තියාගෙන ඉන්නවා මේ මිනිහා මසුර නැහැ. නෑ අප්‍රියදායයක් වෙන්නේ. අපි දෙන්නේ අර ඊළඟට වගේ ගෙනියන්නේ ඌ මසුරා. ඌ මසුරා මේ මිනිස්සයා පුදුමාකාර දානපතියෙක්. අප්‍රිය දායාදයකටපත් වෙන්නේ කැමැති නැති කෙනෙක් බූදලේ ගන්න. ඒ බවක් දැනගෙන අවසාන මොහොත දක්වා කන්නේත් නැහැ දෙන්නෙත් නැහැ. පුදුම දාන ප්‍රතිත්‍යක් නේ. ශ්ලෝකකාරය ආනන්ද සිටුවරයා. ඈ? ආනන්ද සිටුවරයා. ආනන්ද සිටුවරයා වගේ බුදුරජාණන්සේගේ ධර්මයේ අරගෙන විහිළුවට ලඟවන හැටි මේ. විහිළුවකට කතා කරලා කියනවා මේ කට්ටියට වැඩි ලෝකේ දානපතියෝ ඌ තමයි ලොකුම දානපතියා. ඔක්කොම දෙයිලා දානවා දන් දන්න කෙනෙකුට දෙන්න තියේදිත් අන්තිම මොහොත දක්වාම කන්නේත් නැහැ දෙන්නෙත් නැහැ. ඌ තමයි ලොකුම දා. ඊට පස්සේ ඉන්න දානපතියෝ ඔක්කොම මසුරෝ. උන් කැල්ලක් ගෙනියන්න හදනවා කොහොම හරි. අපි දෙන්න ගියා මුලතර නරලා කියලා හරි අමාරුවෙන් තමයි දෙන්නේ. දෙනවා කියලා දෙන්නේ නැහැ. එන්නේ ඒක කියන්නේ සියල්ල දෙන කෙනා සියල්ල දෙන කෙනා තම දොවිතුවක් දුන්නත් වටිනවා. මැනලා කියලා දුන්න එකනට මැන්නද පුතේ කියලා දුන්නේ මානබට. අම්මා කියන්නේ මැනලා කියලා දෙනකොට ඌට ලැබෙන්නේත් මැන්නා කියලා. අමාරුයි. අමාරුයි. අමාරුයි. මෙතන වේරකොට හිටියනම් වැඩිම hina වෙන්නේ වේරකොටයක්. ඒක පේන තෙක් පානක නෑ. වමෙන් වමෙන් දෙන දේ දකුණට අහු වෙන්නේ නැතුව දෙන්න කියලා යේසුස් වහන්සේ කියලා තියෙනවා. වමෙන් දෙන්න දකුණට තේරෙන්නේ නැති වෙන්න. ඒක කරන්න බෑ. ඒක දානපති ඉහෙළම කෙලවර තමයි. අවස්ථාව බලාගෙන ඉන්නවා කොයි වෙලාව හරි එම දෙන්න වෙලාවක් එනකම්. බෙසන්ත රජුරු හිටියේ එහෙමයි. ඒ දරුවෝ දෙන්න තමයි අන්තිමට ඉතුරුනේ. මුන් දෙන්න දෙන්න හිතේ. ක්‍රිෂ්ණ ජිනා කියන්නේ මේ ඇඟේ මූණේ එල්ලිලා දඟන පුංචි කුමාරිකාවක්. ජාලිය කියලා කියන්නේ යන්තම් 6 4 දෙන්න මල්ලි පරිස්සම් කරගෙන ඉන්න අක්ක අයියා කෙනෙක්. විසන්ත රජු හිතන්නේ මුන් දෙන්නත් දෙන්න. മന്ത്രി දේවි හීනකින්වත් හිතන්නේ නැහැ. ආවේ ඒකයි කැලේට. ජූතකයා එනකොටම ජොලියක් යනවා. අවිලා ඌ කියනකොට මම මේ ආවේ මෙහෙමයි මට ඕනේ දරුවෝ දෙන්නෙක් කියලා. දෙනකොට ලන්සුවක් තියලා දරුවෝ දෙන්න දෙනවා. ඒ දීලත් මේ විසන්ත අපේ චිත්‍රපටියක් හදුවානේ. වෙස්සන්තර කලේගේ හිටියේ අපේ ඉස්කෝලේ හිටපු ගුරු නිවාසයේම සර් තමයි වෙස්සන්තර රජු මණ්ඩේ හිටියේ. දරුවෝ දෙන්න දීලා දරුවෝ දෙන්න අරගෙන යනවන් මේ මේ ජූතකයා ගහනවා දරුවෝ දෙන්නට. උන් දෙන්න පිටිපස්ස හැරෙනවානේ අම්මා එනකම්. මේ රජුරවන්ට බලන්න ඉන්න බෑ. එතකොට නවගුණ වල කඩලා යනවා. තරන්න බෑ මේ හේමුණි කියන හදාපු දරුවෝ දෙන්න. දෙන්න ඕනකමට දුන්නට අර යකා ගහනවා කටුකොළුක මැදගෙන ගහනවා. ඉතින් මේ කොල්ලෝ ඒ කුරු නිවාස ගාවින් යනකොට දේවිය නිදිමතද කියනවා. විසන්ත රජු තමයි හිටියේ අපේ කුරු නිවාසේ. ඒකෙත් පෙනේ දරුව ගෙනිච්චර දුන්නට හිතකින් නෙවෙයි දෙන්නේ. මේ try කරන්න මේ gediya පිටින්ම දෙන්න පුළුවන්ද කියලා try කරන්න. ඒ try එක දාන්නේ නෙවෙයි. ඒක ලොකු හෙට්ටුවක් තියෙන විතර. ඊටාම ප්‍රිය කර දෙන එකෙක් ඒකටම ජූතකෙක් එන්න ඕනේ. ජූතකයා නැතුව සාමාන්‍ය මිනිහෙක්යි ඉල්ලන්නේ නැහැ ඒක. දරුවෝ දෙන්නෙක් ඉල්ලනවාද කවුරු හරි එහෙම මේ පොඩි දෙල්ලමක් නෙවෙයි ඒක. ඒක ඌ එනකන් බලන් ඉන්නවා ඉඳලිවල ආපු වෙලාවෙම මුගේ මූණ දිහා බලන්නත් බෑ. බඩවක පෙරවක කොරළ මොටායි. මෙවන් ලකුණු ඇති එක යකයි කියලා කියන නිවසන්තර ජාතකයේ කියන්නේ ජූතකයේ හැටි. ඒ දරුවෝ දෙන්න ඉල්ලන්නේ සැප දෙන්න නෙවෙයිනේ. දැන් මෙතෙක් කල් ඇහි මොනේ තියා හිටපු දරු දෙන්නා මේ දීලා ජාලි ඇවිල්ලා කියනවලු අපච්චි නම් නංගි තියාගන්න අම්මයි නකන් කිරිලාන ඉන්නේ ඒකේ. මාව දෙන ගේම නෙවෙයි පුතේ උඹලා දෙන්න නැවක් කරගෙන මම ඒකට වෙන්නයි හදන්නේ. කියලා මේ මේ අරහට තේරෙනවා ජාලියට වුණා. ස්වාමිනියට තේරුණාද? අමාරුයි. අමාරු හොඳම හොඳම වස්තු හොඳම ලස්සන දෙයක් තියාගෙන ඉන්න ඕනේ. මේකට ජීවිත කියම එන්න ඕනේ. අනික් අයට දීලා බෑ. දූතකයා කන්ඩිෂන් නැතුව ඉල්ලනවා. ඌ ඉල්ලනවා ඉල්ල මට මේක ඕනේ කියලා. මුකුත් නැහැ. එතකොට බලන්න ඕනේ දෙන්නෙත් මූද් මූණ කැතයි. මූ පාවිච්චි කරන්නෙත් නැහැ හරියට. මම මේක හම්බ කරලා තමයි. මේක දීලා දානවා කිව්වා. එකක් දෙකක් කෙරුවට පස්සේ එන thrill එක තේරෙන්න පටන් අර ගන්නවා තමන් ප්‍රිය කරන වස්තුවක් අප්‍රියම කරන කෙනෙකුට නරකම වෙලාවක දීලා දානවා. නරකම කියන්නේ බැරිකමටම අත කවගෙන අතහැරලා දැම්මට පස්සේ සමාවසුසාරන දෙගන්නේ පරීක්ෂාවට ලක් කරන්න ජඩගතියක් තියගෙන මම හැල්ල ජඩ විදියට පරීක්ෂා කරනවා කියලා. තම තමනුත් මේකට කියන්නේ මේ ඒකට කියන්නේ මේ වචනේ පාවිච්චි කරන්නේ සාහසික වෙන්න. බරපතල පිනක් කරන්න සාහසික වෙනවා. ආහා බල්ලා මේකට අත ගහපන් මේකට අත ගහපන් කවදාකවත් බැහැ කරන්න. ඒක ඔක්කොම නිකන් මේ තුන්වෙනි පන්තියේ පින්. ආව മന്ത്രി දේවි දැන් එනවා. മന്ത്രി දේවි ඒ වෙලාවේ සර්පව කරදර කරනවා. කැලේ සිංහිය අරුම වෙලා හරස් කපනවා. එන්න දෙන්නේ නැහැ. පළවැලක් නැහැ ඉදා. මෙයාට එන්න දෙන්නෙත් නැහැ. මේ පිටකොට එනකොට වැඩි තට්ටු මෙයා කතා කරන්නේත් නැහැ. විසන්තර ජිරෝ කතා කරන්නේත් නැහැ මොකද උනේ කියලා. ඉතින් අන්ධකාරය හැම තැනම හොයනවා. දන්නේත් නැහැ මොකුත් නැහැ. එතකොට එන කාගෙන ඉදිල්ල හිටින්න මේ මේ ගෑණි රජසපතරලා මයිත් එක්ක කැලේට ආවා. એટલે මේ ගෑණිට තිබුණේ එකම වස්තුව. මම තීලා ගියේ අරසාවට. මම මේක දීලා. මම දන්නවා. මම කතා කරන්නේ ඒ ජාතිය ක්‍රිෂ්ණ දිනාගේ හිතේ තියෙන දුකට වැඩි කොච්චර එකක් කාගෙන ඉන්නේ නැද්ද කියලා හිතන්න. අමා යෙම්බා අල්ලගත්තාම ගැරන්ඩියා ඉස්සලා කියනලු අමාරුයි අමාරුයි කියනලු පස්සේ දිගට්ටිය ගෙම්බා දාන්නේ නැහැ ගැරන්ඩියා දැන් ගාන්තේට මන්නාපය මන්නාපයක් කියනලු ගිල ගන්නකොට ස්ටේජස් පහක් පනිනවලු එතකම්ම අතරම අතරපන් එල ඉස්සලා හයියෙන් කතා ගන්න කෑ ගන්න අතරපන් අතරපන් නේද ඉතින් අමාරු ඊට පස්සේ මන්නාපයක් කියනවා උඹට කතා කරන්න ඇති මොනව කරන්නද පිටිපස්සේ කකුල් දෙක ඉස්සරහට ආවිල්ලා මෙහෙම වෙලා කෙම්බයි රට තියෙන ඇතුලේ එතකොට මන්නාපයක් කියනවලු ඉතින් වෙන මොනව කරන්නද ඒ වෙලාවකේ තමයි හත්ම කරපු දේ දිර දානකොට මන්නාපයක් කියන්නේ තව එකක තියෙනවා ඒ සෙන් මාස්ටර් කෙනෙක් මේ හොරෙක් ඇවිල්ලා උට ගහන්න හදනවා බඩු හොරකම් කරනවා. අර ඊට පස්සේ වටිනම දෙන්න දෙනවා. මොනවක්වත් නැහැ. හඳුරගා තියෙන දැලිපිය තමයි වටිනම දෙයකට. මේක දීලා කියනවා මේ ඊට පස්සේ අර උදුරගෙන යනවා. එහෙම නෙවෙයි යකෝ. ස්තුති කියලා යන්න පුරුදු වෙන කිව්වා. හොරාට. ආ ස්තුති කියලා ඌ අරගෙන ගියා යනකොටම රජුට වෙන්නවා. අල්ල නඩුවක් දැම්මා. නඩුවක් දාලා කිව්වලු මේක අසවල් හාමුදුරන්ගේ මේ බඩු අරගෙන හාමුදුරු ගෙන්නවලු උසාවියට. නඩුවක් නෑ මං යාට දුන්නා නේ. මිනිහගේ වැරද්දක් නෑ ඒක. නඩුකාරයෙක් කිව්වලු නෑ නේ හාමුදුරන් ගැටි එහෙම තමයි තෝ දඩප්පුළු වැඩක් කරද්දී කඩලා තියෙනවා. ඊට පස්සේ නඩුකාරයෙක් කිව්වලු නෑ අහන්නේ අනකොට ස්තුති කරලා කිව්වා. ඌ මාස 6කට හිරේලු. හිටෙන් ආපු ගමන් ඇවිල්ලා පැවිදිලා කිව්වලු එන්න ධර්මයි. ඌ අනාගාමී වෙලා තියෙනවා. හිතේ ගිහිල්ලා ආපු ගමන් කෙලින්ම ගියේ ආරාමයටලු ඒ මනුස්සයා බේරගන්න කරපු අර ට්‍රික් එක කියලා ස්තුති කරගෙන උසාවිදි කළා නෑ නෑ මම ඉල්ලුවා මම දුන්නා නෑ ස්තුති කරලා ගියේ නඩු ගන්න ඇහුවලු වන අහලා බලන්න ඒකට මූට හිරේ දැන් මොයි තීන්දුයි ඒකට මේ හාමුදුරන්ගේ වචනේ අරගෙන තමයි හිරේ හිටියේ ඉතින් නිදහස් වෙච්ච ගමන් ඇවිල්ලා පැවිදිලා තියෙනවා අනේ ඒ වගේ ඒවා මාරු. හොරගම් කළා කියන්නේ. හොරගම් කළා කියන්නේ. යා යනකොට මට මම මං කියන්න ඕන අන්න අතන තියෙන වටන දේ දැලිපිය ගනි. ඌ පැහැර ගන්නවා. පැහැරගත්ත එක නේ යකෝ ඔච්චර එකක් ගත්ත එක ස්තුති කළ බලයන්කෝ. ඒක එතන නිකන් අරුව කොමිට් කරගන්න. අඩු කරලට ගෙනා මම නෙවෙයි අහන්න බලන මිනිහගෙන් මිනිහා ස්තුති කළ ගියේ මට මම දුන්නා. ඉතින් ඒකට අරුගේ හොරගම මේ ත්‍යාගයක් බවට පත් කරගන්න ඒ වෙලාවේදී හොරා ඉන්නේ මරලාද ගෙනියන්නේ. ඒ දේ හොරාට තේරෙනවා නඩුකාරයට වැඩිය. හොරු කියන්නේ පොඩි සෙල්ලම් જાතියන්නේ ඌ හොඳට හරිම ප්‍රින්සිපල්ස් ඉන්න જાතියක් හොරු කියන්නේ. ඌ හොරගම් කරන්නේ ඒ දේ විතරයි අනිකව කරන්නේ ඊට පස්සේ ඌව බේර ගන්න කටයුතු කරන බේර ගන්න කියන්නේ මෙතන හොඳටම තියෙනවනේ බොක්කෙමයි මේ වැඩේ කරන්නේ කියලා. උසාවියටත් හාමුදුරු යනවනේ. ඊළඟ වෙන මේ මනුස්සයා ස්තුති කරලා ගියේ මට බොරුද කියලා අහන්න කියලා නඩුකාරයට කියනවා. අරුගෙන ඌ මට යනකොට ස්තුති කළා තමයි ගියේ කියලා. ඒත් නඩුවෙන් හිර යනවා. ඇවිල්ලා නිකන් මේ පැවිදි වෙලා නිවන් දකින්න. ඒ නිසා මේ වැරදි කරන මනුස්සයා තුළ මොකද්දෝ විශේෂ ගුණයක් තියෙනවා. අපි ඕනේ වැරද්ද හරහා ඒ ගුණය ඉස්මතු කරන්න ඕනේ. ඉස්මතු කරාට පස්සේ ඌ ඩබල් පොසිටිව් ඊට පස්සේ. ඍද්ධවන්න හොඳ නැහැ. ඍද්ධව ගමන් අර වැරදි පෙන්නෙක ද්වේෂ කරනවා. ඒ මනුස්සයා ඊට වැඩි ලොකු වැරද්දකට පෙළඹෙනවා. හරිම අමාරු ඒ වෙලාවේදී ඒ මනුස්සයාගේ ඕල් නහරයක් වැඩිකම නෙවෙයි යොරකම් කරනවා කියන්නේ. ඒ නහරේ හර හරවල ගන්න ඕන. ඒක හොරෙකුට අර කරන්න බෑ. හොරාට টොප් හොරාට টොප් එකට දෙනවා මහා මහ උස්සලා තියෙන ඉසිල්ලක් කඩවල් වලින් පුස්තකාලේ පොත් උස්සලා තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් හරි ගැසලා තියුණා මේ මේ බුලට් එකකින් ඔලුවට වැදිච්චාම තුවාල වෙන හැටි පෙන්වන්න මයික්‍රොස්කෝප් එක. මයික්‍රොස්කෝප් එක රිෆ්ලෙක්ටර් එක ගලවනවා ගිහිල්ලා ප්‍රදර්ශනේ බලනකම්. මම ටේප් වෙනවා ටේප් වෙනවා. ඒක දකින්න හැම වෙලාවෙම මට මතක් වෙනවා මට සත්ත පහක වැඩක් නැහැ මයික්‍රොස්කෝප් එකේ වැඩකුත් නැහැ. මට ඕනේ උස්සන්න. මේ මයික්‍රොස්කෝප් එක බලනවා මේ ફોකස් එක හරි ගස්ස ගන්න ගමන් ඇද්දා. ඇදලා සාක් වෙලාගෙන ආවා. මම ළඟ තියෙනවා ලටපට බොක්ස් එකක් ඕකේ දාන්න. ඒකේ තියෙන යකඩ කැලිය. අර ලෙන්ස් එක දාපු ගමන් ඒකේ ඉලියයි ගන්න දෙයක් නැහැ. ඉතින් මට තේරෙනවා කෂඩ ගතිය. දෙමෙ හැදිච්ච ගෙදරක නැහැදිච්ච එකෙක් නෙම. ඉතින් මයි ළඟ මෙහෙම තියෙනවා නම් ඔය කොයි හැදිච්ච එකාගෙත් ඕක තියෙනවා. ඒ වුණාට මට ලෝකයා සලකන්නේ බොහොම දානපතියෙක් බොහොම සිල්වන්ත උපාසක මහත්තයෙක් කියලා තමයි කියන්නේ මට පව් කියලා හිතනවා මේ ස්තුතිය. ස්තුති කරන මිනිස්සුන්ට මොන් දන්නවනම් මගේ ඇතුළ ඒ කියන කෂඩ ගතිය ඒක මනුස්සකම. කරන්න දෙන්නේ නැහැ. කරන්න දැනේ පුස්තකාල පොත් තේරම ලාල්ට බාර දීලා කිව්වා ලාල් මේක ගිහිලා තියපන් පුස්තකාලේ. මට වැඩක් නැහැ. ඇත්තටම වැඩක් නැහැ පුස්තකාලේ. ඊට පස්සේ කිව්වා දැන් බලපන් උඹ හොරගම් කරන්නේ මමයි යහුවෙන්නේ ගිහිලා දෙන්නේ. ඊට පස්සේ මම පෙන්නුවා වාක්‍යයක් හැටින් දීලා තියෙනවා ඒකේ පුස්තකාලේ කොතන කරි අස්ථානගත වෙලා තිබුණොත් කරුණාකර මේක බාර දෙන්න කියලා. මම මේක පෙන්නලා උඹ ගිහිලා දීපන් කිව්වා. ඌ අරිම අවින්දක කොල්ලෙක් ඌ ගිහිල්ලා පුස්තකාලයට පොත් ටික බෙදලා දීලා ආවා. ඒ ඒක ඒක මේනියා එකක් ක්ලෙප්ටොමේනියා. නැති කෙනෙක් නෑ. ඉතින් කාටත් ඒ වගේ තියෙන. ඉතින් ඒක අපි දන්න නිසා මම දන්නවා දැන් මගේ මඩුවක් උස්සන් දෙනකොට හැරෙනකොට මම දන්නවා මූ එන්නේ මේකට කියලා. ඒ මම ගම්බ හොරානේ. සාමාන්‍ය හොරෙකුට හැසිරෙන්න බෑ. ඉතින් මට හරි ආසාවක් තියෙනවා ඌ ඒක හොරකම් කරගෙන ගිහිල්ලා. නැත්තම් ඌට කතා කරලා මට මේ බඩුව අවශ්‍යයි මට පුළුවන්. ඒක මම ටිකක් දෙන්න. ඉතින් ඌට හිඟියක් වුණොත් මම පරාදයි. හිඟියක් නොවෙන්න ඒ අවශ්‍යතාවයේ සපය පොඩි දෙයකට නෙවෙයි. ඒ හොරකම් කරන්න හදන්නේ මේ රට රාජ්‍යයක් නෙවෙයි. ඒක යන්නේ මේ මනුස්සයාට දුන්නාට පස්සේ තියෙන අපරාධයකට බැටරි පුච්ච ගන්නවා පශ්චාත්තාප වෙන්න එපා. ඔබට මම මේ කරලා දෙන්න. මම කියන්නේ කාටද කරගන්න හොයන්න බැරි දෙයක් තියෙනවා කරුණාකරලා මට කියන්න. මමත් ප්‍රසිද්ධිය කරන්න යන්නේ නැහැ. හැබැයි මට පුළුවන් වුණොත් මම ඌට ඒක දෙන එක මට ඕනේ නැහැ සාධාරණ සඳහන් බලන්න. අපි තියෙන්නේ අලිපහුවෙච්ච ආසාවක් නෙවෙයි මෙතන පුංචි දෙයක් තියෙන්නේ. දීලා දාන්න පුළුවන් නම්. මේක ඒක අර ඒ ඒ මේ කියන්නේ පෞකාරකමට සැලකිල්ලක් නෙවෙයි. මේ මනුස්සය බේරන්න පුළුවන් මේ පොඩි දෙයින්. පොඩි දුන්නාට පස්සේ ඉවරයි. ඒක හොරෙකුට පිටසක්ක කරන්න බෑ. හොරෙකුට අනුකම්පා කරන්න හොරෙක්ම ඉන්නවනේ හොරෙක් අල්ලන්නත් හොරෙක්ම ඉන්නවනේ. නිසා මම හොරා කියලා පිළිගන්න එක මට මට තෝරන තරම් සාක්ෂි කියනවා. මම ප්‍රසිද්ධියම කියනවා. ඒක නිසා අද මම ඉන්න තත්ත්වයට හිටියබන්න ඕන මට මේ වගේ කෙනෙකුට දැකලා කිව්වා මොකක්වත් කියන්න එපා. පොතේ ලියපන්. නැත්නම් මට කියපන්. මට හොරෙන් කියපන්. මම හොයලා දෙන්න උත්සාහ කරනවා මම හොයන්නේ ධර්මික ක්‍රමයකට. මම හරි ගැසලා දෙන්න. හැබැයි ඕකට නිකන් ප්‍රයෝග කරන්න එපා අපරාධේ. අපි අතර සම්බන්ධතාවයක් කැඩෙනවා. පුංචි දෙයකට අපි අර ලොකු ඉංග්‍රීසිවල කිව්ව පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා. කරනවා නම් මරලා නම කැත කරගන්න. පොඩි වැඩ කරන්න කියපා කියපා. එතකොට සම්බන්ධයක් ඇති වෙනවා. ආ හොරකම් කරන්න ගොඩක් සැලසුම් කරන්න වෙනවා. එතකොට හොරාගේ නැත්නම් දක්ෂ වෙන්නේ සැලසුම් කිරීමේ ඥාන ශක්තිය හොරාට ගොඩක් වැඩි වෙනවා නේද සයනා. අද තියෙන හැම මුළු ආර්ථික ක්‍රමයම හොරකමක්. අද තියෙන මුළු දැනුමම හොරකමක්. අද අද තියෙන තන්නේ කරම බලවතා ජයගනි ක්‍රමය. ඒකෙන් පොඩ්ඩක් ජය ගන්න ඕනේ මේකේ වැරදිද කියලා. කුලවන්ත වෙලා ඉන්න ඕනේ කුල වේදී වැරද්ද කියලා. ඉගෙන ගන්න ඕනේ උගන්වීමේ තියෙන ආර්ථිකේ ජය ගන්න ඕනේ අපි කොච්චර සූරකෑමක් කරනවද කියලා බලන්න. පුදුමාකාර සූරකෑමක් අපි කරන්නේ. අධිරාජ්‍යවාදී කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ අපිට කරන්න තියෙන කාට හරි අවශ්‍ය නම් කොන්දේසි විරහිතව දීමෙන් පොඩ්ඩක් පව හොදන්න පුළුවන්. ඔක්කොම නම් හොදන්න බෑ. පොඩ්ඩක් පව හොදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේව අහෝසි කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඊට පස්සේ ගියාට පස්සේ ඒ ඒ පව අහෝසි කරන ක්‍රමේ බුදුම විදිය සහෝදරකමක් ඇති වෙන්න පටන් ගන්නවා. නන්නාඳුන කෙනෙක් එක තමයි සම්බන්ධ වෙන්නේ. මේ එතකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ තාම පුරුෂ ධම්ම සාර්ථී ගුණේ තියෙනවා. අපිව හදනවා. හැදෙනවා අපි දවසින් දවස හැදෙනවා. ඒකට අර තමන්ගේ අහිංසකකම තමයි පාර නැතුව ඉස්කෝලේ යකේපු විදියට මිනිස්සු අපිව නොමගන්නේ මෝඩ නම් විතරයි. සමාසෝසන තැන්ඩි වලින් තැන්ඩි වලින් කොහොමද අපින් අල්ලන්න පුළුවන් දේවල් හොරන් කරාමනේ තේරුසයි නම් ඒක හොරා කරන හැමදාම අපින් අපින් මහන් දැක්කේ නොකරන දේවල් හොරන් කරනවා පාර්ශවයේ අතිවිශාල බව පේනවා ඒක කවුරුත් දන්නේ. ඒ කියන්නේ ස්පිරිචුවල් ස්පිරිචුවල් නැත්නම් ඒකට කියන්නේ නෑ මොනවද කියනවා මේ හිමිකම් ඇවිදින් කියලා පොත්වල ගහලා තියෙන්නේ. ඒකට කියන්නේ හොඳ වචනයක් තියෙනවා මේ ඉන්ටෙලිජන්ස් මොකද්ද හොරකම් කරනවා. බුද්ධිමය දේපල. හා බුද්ධිමය දේපල තමයි සිංහලෙන් කියන්නේ. බුද්ධිමය දේපල හොරකම් කිරීම අද තියෙන එක ඒකට තමයි දක්ෂකම කියන්නේ. අද අද මුළු ලෝකෙම රන් කරන්නේ ස්පයි. බුද්ධිමය දේපල හොරකම්. මම කියව එකක් තමයි ඒක තමයි කියන්නේ මේ මුලවාසිකෙන් සාමාන්‍ය කමටහන් අරගෙන ඉන්න ඉගෙනගෙන තව කෙනෙකුට නෑ කියලා කමටහන් දෙනවා කියන්නේ බුද්ධිමතේ කොල්ලහටන් කියනවා. නෑ මමත් බුදුහාමරනේ හොරකම් කළා තියෙන්නේ. <laughs> මගේ ඔරිජිනල් එකක් නම් ඔන්න මට තියෙනවා ඔතෙන්ටික් පවර් එක. මට ඔතෙන්ටික් නෑ මහත් බුදුහාමරගේ ෂේප්මන්ට් එකක් දාලා පොඩි කැලක් අල්ලගෙන මේ කෑ ගහන. එකම දෙයනේ මං කියන්නේ. හැම බණේ මොකද කියන්නේ? එකමයි කියන්නේ. <laughs> නෑ එන කට්ටිය තේරිච්ච එක ඊට පස්සේ ඉන්නේ. ඉතින් මට තේරෙනවා ඒක හරි. ඉතින් ඒ කියන්නේ ඌට විතරයි මොලේ තියෙන්නේ. මම මේ අල්ලන්න අල්ලනවා හදනවා. අහුවෙන තාක්කල් නෑ එතන යව. අහුවෙන තාක්කල් මොකුත් නෑ එතන. අහුවෙන්නේ නෑ කියලා දන්නවනම් දැන් අහු අල්ල කොහොමද කොහොමද අහුවෙන දෙයක් නෑ උතන. අන්තිමට වෙලාවත් අල්ලන්න දෙයක් නෑ. අල්ලන්න දෙයක් තියෙනවා කියලා හිතන තාක්කල් ඉතින් කක්ක තමයි. අහුවෙන දෙයක් නෑ. අල්ලලා ගත්තොත් අහු වෙනවා කියලා හිතන්නේ. අපේ අල්ලුවොත් මොනවාරි අල්ලනවා නම් අපිට අපි අහු වෙලා. අල්ලනකොට අහු වෙලා නැත්තම් අපි අහු වෙලා නැහැ. දෙකම එකම චිත්‍රයේ දෙපැත්ත. අපිට දැන් මෙයා මට මම කරන උත්සාහය මෙයා මට නතුණයි කියලා කියන්නේ. ඒ නතු වෙච්ච තරුණට මම මෙයාට ඊට ඉස්සෙල්ලා නතු වෙලා පස්සේ නතු වෙන්න වෙනවා. මම මෙයා උත්සාහ කරාට මෙයා මට නතුනේ නැත්තම් මම මෙයාට අහු වෙලත් නැහැ. මම උත්සාහයක් ගත්තා අසාර්ථකයි අසාර්ථකයෙන් බේර දෙන්නේ මම ඌට අහුවෙලත් නැහැ ඌ මට අහුුනේත් නැහැ ඌ මට අහු වුණා නම් මං ඌට අහු වෙලා. අපි සල්ලි හම්බ කරයි කියලා කියන සල්ලි වලට 16 වෙලා ඉවරයි. සල්ලි හම්බ කරන්න කියලා කෙලුණා කිව්වම ඕ සල්ලිච්ච සල්ලි ඔක්කොම දීලා දැම්මයි කිව්වට පස්සේ සල්ලි තිබුණාට දාශකම සල්ලි වල තිබුණා මම 16 වෙලා නැහැ. මම මේක එක්ක හම්බ කරන්න කියලා අහු වෙලා නැහැ. එනත හම්බ කරලා දීලා. ඒකවල දාශකත්වයට. අසසානක් දැන් අල්ලන්න දෙන්නේ නැති බව අපි දැනගන්නේ අදින්ම අල්ලගෙන අල්ලගෙන ඒ ආభాෂයේ ලබලා විදින විදින එක රිලීස් කරනකොට ගන්න ආයතන දෙන දකින්නේ ඇත්තටම අල්ලන්න දෙන්නේ අපි අපරාධික ඇල්ලුවේ කියලා ඒ රිලීස් එක තමයි නිරෝධය කියන්නේ නිරුද්ධ වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා කියලා කියන අපි දැඩිව අල්ලගත්ත දේ අත්පහුර වලින් පිටලා යනවා සමහරවිට ඒක හිතලා අතාරිනවා නැත්නම් අතහැරෙනවා හිතලා අතාරින එක ඥානවන්තව කරන්නේ අතහැරන එක ද්වේෂයෙන් කරන්නේ ඉතින් ඒ ද්වේෂයෙන් කරන වෙනුවට බුදුන් කියන සද්ධාවක පිළිලා සීලයක පිළිලා සතියෙන් ඉඳලා ඔක හැමීට අතහැරපන් පහුරු අතහැරපන් අපි කියන්නේ දස සංයෝජන කියලා කියන්නේ පහුරු 10ක් දස සංයෝජන අයින් කරනවා කියන්නේ හැකිලි අනිත් පැත්ත හරවනවා ඊට පස්සේ අහුවෙන්නේ නැහැ ඒක මේ ආසාවෙන් අල්ලන්නේ මේ පහුරු කියන ඒවා දන්නවනේ සිංහාගේ පහුරු බලලාගේ පහුරු තියෙන පහුරුනේ මෙහෙම අල්ලපුවාට පස්සේ අත උත්තර නැහැ ඒකේ ඊට පස්සේ යාම මේක උත් අතහරින්න අතහරින්න ගොදුර පයින්නවනේ කොහොමඩක්වත් ඒ පයින් පැරිල්ල මොහිට කරන්න මම අතහරින්න අතහරින්න එක යනවා ඒකත් ඉන්නේ ආසාවේ එතකොට තමයි හම්බෙන්නේ මේ සූස්තිය නැත්තම් සොමිය එහෙම නැත්තම් මේ ප්‍රනීත භාවය ඊට වැඩිය දෙයක් නෑ ලෝකේ ඒක තමයි දානේ කියලා කියන්නේ නිවන කියන්නේ ඡාග පටිනිස්සග්ග මුක්ති අනාලය මේ අපි යන් දැන් පැයක් භාවිතද කියන්නේ ඇති නේද මේ වෙනද ධර්ම සාකච්ඡාව ජොලි වැඩි නේ. මෙහෙම අවබෝධන අඩුයි. ඔක්කොම අල්ලන්නේ යනවා ඒ වුණාට මොකಾದ මොකಾದ බදා ගන්න ගියා වගේ අහුවෙන්නේ. අහුවෙන්නේ. කියනකොට ඔය තේරෙනවා අරයි යන්න දෙයක් නෑ. ඔය යනකොට යනකොටම වේ මොකක් හරි. වෙන මොනවා වෙන්නේ. හරි. අපි එන එත්තවතා ചാදී ගාථා සජ්ජහනා කිරීමේ අප මේ පින සියලු ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට පෙළඹෙනවා. එත්තාවතා චනම්මේ සම්පතං